සිරුවන් සරණයි හැමදෙනාම වත්ම ඊටමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ අඟහරුවාදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට ලබනවා අද 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේ විසින් අද දවසේදීත් අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න ලබනවා. ඉන් අනතුරුව අපිට පුළුවන් සාකච්ඡාවකට එළමෙන්න. එහෙනම් මම ඊටම ගෞරවයෙන් පූජ්‍යපාද ආරව්‍ය අනුමදස්ස ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ අපට අද දවසේදී තථාගත ධර්මයේ පැහැදිලි කර දෙන්න අපි හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ට සිසිලස් මරණකට අද දවසේදීත් දාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් දහම් කාරණා කිහිපයකට සවන් දීලා අපේ ජීවිතයේට ඒ දහම ගලපා ගන්නට උපකාර වන විදිහට අපි සාකච්ඡාවකට සහසම්බන්ධ වෙමු. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම අපි සියලු දෙනාගේම ආධ්‍යාත්මී සනසා ලඬන හේතු වෙනවා. ලෞකික සම්මා දිට්ඨියක් තුළ යම් කිසි කෙනෙක් කුසල අකුසල අනුව ජීවිතේ වැඩගස්වා ගන්නට මහසි ගත්තත් එයාගේ ජීවිතයේ ආධ්‍යාත්මය ඒ අනුව සැනසෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒකට අපි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම නිවැරදිව නිර්වෘල්ව අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ විදිහට ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට තථාගතයන් වහන්සේ මේ ලෝකයෙන් ඈතර වෙන්නට පෙන්වා වදාළ ඒ ලෝකෝත්තර මඟ අනුගමනය කරනකොට අර ලෞකික සම්මාදිට්ඨිය තුලින් ලෝකයේ තුල ලැබපු සැනසීම ඉක්මවපු ආධ්‍යාත්මයේ තුල අවේදිත සුඛයක් කියන්නේ ඇත්තටම පුජ්‍යල අනුබද්ධයකින් තොරව ලබන විශාල සැනසීමක් ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා ඒ ලෝකෝත්තර මාර්ගය අනුගමනය කරනකොට. ඉතින් ඒක නිසා අපි හොඳට කල්පනා කරන්නට ඕනේ ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳලත් හැම මොහොතකම අපේ ජීවිතයේ අපේ ආධ්‍යාත්මයේ සනස ගන්නට ඕන වැඩපිළිවෙල පුරුදු කරන්නට. අද ගොඩක් වෙලාවට අපි හැම මොහොතකම භෞතික දෙයක් මුල් කරගෙන ඇත්තටම බාහිර ලෝකයේ තියෙන දෙයක් මුල් කරගෙන නැත්තම් තමන්ගේ ඥාතිත මිත්‍ර ආදී මුල් කරගෙන එහෙම නැත්නම් තමන්ගේ දැනුගතකමක් නැත්නම් තමන්ගේ කය මුල් කරගෙන මේ හැම දෙයක්ම මුල් කරගෙන සමහර වෙලාවට අපි හිතන දේවල් ඒ මුල් කරන් කතා කරන දේවල් ක්‍රියා කරන දේවල් හරියට කල්පනා කරවත් පින්මතුනි අපට සැබෑවටම තමන්ගේ සැප විපාක පිණිස හේතු වන්නේ හිත පිරිසිදු කර ගැනීම. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට තමන්ගේ සැප විපාක පිණිස හේතු වන්නේ හිත පිරිසිදු කර ගැනීම. නමුත් අපි හිත පිරිසිදු කරගන්න එක පසකින් තියලා අපි ගොඩක් වෙලාවට අපේ එක්ක කාය නැත්නම් ඥාතිත මිත්‍රා නැත්නම් භෞතික දේවල් නැත්නම් දැනුගත්කම් මුල් කරගෙන අපේ හිත අපිරිසිදු කරගන්න අවස්ථා අපිට බොහොමයක් හම්බ වෙනවා. නමුත් අපි හරියට කල්පනා කරොත් සැබෑවටම අපට මේ භෞතිකව තියෙන දේ භෞතික වස්තු වෙන්න පුළුවන්, කාය වෙන්න පුළුවන්, තමන්ගේ ඥාති මිත්‍රාදීන් දැනවගත්තම් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම తాවකාලිකව ලැබෙන දේවල්. ඒව කිසි දෙයක් අපට තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි අපේ හිත ඒක මුල් කරගෙන අපිරිසිදු කරගත්තොත් අපි බොහෝ අපේ ජීවිතේට අයහපත සිදු කරගන්නවා. ඉතින් ඒක නිසා අපි හොඳ සිහියක් වීරියක් නුවණක් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තවත් පවත්වා ගන්නට ඕනේ ආධ්‍යාත්මයේ මේ ලෝකයේ තුල සනසා ගන්නට ඒ වගේමයි අපට මේ විදිහට ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්නට මේ ලෞකික සම්මාදිට්ඨිය බොහෝ උපකාර වෙනවා මොකද ඒකට හේතුව දැන් ලෞකික සම්මාදිට්ඨිය තුලදී පවා අපට ලෝකයේ තුල සැනසෙන්නට අපට ගොඩක් සිහිය අවශ්‍ය වෙනවා. අපට වීරිය අවශ්‍ය වෙනවා. ඒ වගේ අපට යම් කිසි විදිහකට ලෝකයේ තුල හිතන්න පුළුවන් හැකියාව අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ලෝකයේ තුල පවා සැනසෙන්නට. ඉතින් ඒකත් අද ගොඩක් වෙලාවට බොහෝ අයට අඩුයි. ඉතින් එහෙනම් බලන්න ලෝකෝත්තර මාර්ගයකට එන්න කොච්චරනම් අමාරු වෙනවද මේ ලෝකයේ තුලත් සැබෑ සැනසීම අපට ඇති කරගන්නට අපහසු තියෙද්දී. ඒක නිසා අපි හොඳට ප්‍රායෝගික ජීවිතය තුළ අපි අද ගොඩක් වෙලාවට ප්‍රායෝගික ජීවිතයේ තුළ බලන්නේ මේ ධම. අපි ගොඩක් වෙලාවට බලන්නේ එක්කෝ වෙනම පිනක් කරගන්න එක විතරයි ලෝකයේ තුලදී. පැත්තකට ගිහිල්ලා භාවනා කරන එක විතරයි ලෝකයේ තුලදී. අපි ගොඩක් කල්පනා කරලා බැලුවොත් ප්‍රායෝගික ජීවිතයේ තුලදී තෙරුවන් සරණයි. ඇත්තටම අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ තුළ මේ ලෞකික සම්මාදිට්ඨිය තුලදී ආධ්‍යාත්මයේ සනසා ගන්නට ඕන දේවල් පුදුම. එහෙම වුණොත් තමයි අපට ලෝකෝත්තර මාර්ගයට අවශ්‍ය විදිහට මේ මාර්ගාංග පවා ඇති කර ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. මම පැහැදිලි කරේ දැන් අපි හිතමු අපට අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයේ තුල ගත කරනකොට අපි රස්සාව කරන අවස්ථාවේ නැත්නම් ගෙදර දොරේ ඉන්නකොට අපේ කයට ලෙඩක් දුවක් හැදෙනකොට මේ වගේ ප්‍රශ්න අපේ ජීවිතයට එන අවස්ථා තුළ හොඳට හිතගෙන බලන්නට වෙනවා. හිත තුළ අපේ සිදුවෙන ක්‍රියාකාරීත්වය බලන්නට වෙනවා. එතකොට තමයි අපට පොඩ්ඩක් සිහිය නොවන විදිහට උදාහරණා පැහැදිලි කළොත් ලෝකයේ තුලදී අපි යම් යම් විදිහකට තමා වෙනුවෙන් තියෙන දේ Tamanට අතහරින්න පුළුවන්කමක් අපි හුරු කරනවා නම් මේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන කාරණාව ඇති මාර්ගයට අපට ගොඩක් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට මේ ලෝකෝත්තර මාර්ගය දියුණු කරගන්නටත් ඒ විදිහේ සිහියක් නුවණක් වීරියක් අපි ඇති කරගන්නට ඕනේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය අපිට අපේ ජීවිතය තුළ අත්දැකලා අර ලෞකික ජීවිතයේ තුල නැත්නම් ලෝකයේ තුලදී ලැබපු සැනසීමට වඩා ලොකු සැනසීමක් අපට ලබන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මම මේ පින්වත්තුන්ට බොහෝ දේශනා පැහැදිලි කරා ඇත්තටම සම්දිටියට හේතු වන කාරණා ඉදිරිපත් වන විදිහට ඒ වගේම මම ගීසරේ සාකච්ඡා කරා මාළු මහා මාළුන්ක සූත්‍රයේ තුලදී විදර්ශනාවත් එක්ක මේ සමාධි විදර්ශනාවට ලක් කරගන්න ආකාරය පිළිබඳව කාරණා ටිකක් ඒ වගේම මම අදත් ඒහා සමානවම සූත්‍රයක් මුල් කරගෙන දහම් කාරණා ටිකක් කතා කරන්න අදහස් කරගත්තේ මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ පහේ ධාන නිසය සූත්‍රය ධාන ඇසුරු කරගෙන වදාරපු දේශන මේ දේශනාව ඉගෙන ගන්නකොට හොඳට මතක තියාගන්න මේ මහමාළුන්ගේ සූත්‍රයේ පැහැදිලි කරපු කාරණාත් හොඳට සිහියේ තියාගෙන මේක ශ්‍රවණය කරන්න මහා මාළෝක සූත්‍රය පැහැදිලි කර අර ආර්ය ශ්‍රාවකයා ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්න දක්ෂ ආර්ය ධර්මයේ සංයෝජන කියන්නේ මොකද්ද කියලා දැන දැක යන වැඩපිළිවෙල පුදු කරගෙන ඉන්න කෙනා උපදීවියකින් යුක්තව ඇතරම ඔහු දර්ශනාවත් එක්ක යම් සැනසීමක් ලබනවා. ඒකත් මුල් කරගෙන මේ ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන තුළින් කරන මාර්ගයක් එතනදී පැහැදිලි කරා. එතන මේ දේශනාවෙත් එවැනිම කාරණා ටිකක් ඉස්මතු කරනවා බුදුරජාන් වහන්සේ පඨමං පහම් භික්කවේ ජහානං නිස්සාය ආසවානං khයං වදාමි ဒ ුතියං පහම් භික්කවේ ජහානං නිස්සාය ආසවානං khයං වදාමි තතියං පහම් භික්කවේ ජහානං නිස්සාය ආසවානං khයං වදාමි චතුන්තං පහම් භික්කවේ ජහානං නිස්සාය ආසවානං khයං වදාමි මහණෙනි පළවෙනි ධ්‍යානය අසුර කරගෙනත් මම ආශ්‍රේෂය කිරීම අදාරනවා දෙවෙනි ධ්‍යානය අසුර කරගෙනත් ආශ්‍රේෂය කිරීම අදාරනවා තුන්වෙනි ධ්‍යානය අසුර කරගනත් හතරෙන ධ්‍යාන ඇසුරු කරගනත් ඒ වගේම ආකාසානං ඡායතනං පහම් භික්කවේ ඉස්සයාසවනං කයං ඥානං චක්කතන වේදිත නිරෝධ නිරෝධං පහම් භික්කවේ නිස්සයාසවනං කයං වදාමි නිරෝධ සමාපත්‍ය ඇසුරු කරගනත් ආශ්‍රයසේ කිරීම වදාරනවා කියලා බුදුරණවහන්සේ මේ දේශනාව පටන් ගන්නවා භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා පඨමං භාම් භික්කවේ ජහනන නිසා ආසවණං කයං වදාමි ඉතිකෝ පණේතං කිංචේතං පටිච්ච උත්තං මේ පළවෙනි ධ්‍යානය සිදු කරගෙන කොහොමද මේ ආශ්‍රය ශේකිරීම වදාරන්නේ කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. මේක හාම සමානයි මේ දේශනාව හා සමානයි අර පැහැදිලි කරපු මහමාලුන්ගේ සූත්‍රය. මෙතන පැහැදිලි කරනවා ඉද බික්කේ ආනෙනි භික්ෂුව පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා ඊළඟට සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනපස්සති ඔහු මේ ධානයේ තුල යම් රූපගතයක් වේදනාගතයක් සංඥාගතයක් සංකාරගතයක් විඥානගතයක් ඇද්ද මේ අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩ සල්ල ආබාධ පරත පලෝක මෙන්න මේ විදිහට ඔහු දකිනවා සෝ තේහි ධම්ම චිත්තම් පටිවාපේති. ඔහු මේ විදිහට මේ ධානය තුල පංච උපාදානස්කන්ධයන්ගේ මේ සංස්කරණ ස්වභාවය, එහි සත්‍ය ස්වභාවය මේ විදිහට දකිනකොට එතනින් හිත අයින් වෙලා යනවා. සෝ තේහි ධම්මේ චිත්තම් පටිවාපේති. සෝතෙහි ධම්මේ චිත්තම් පටිවාපෙත්ත අමතහාය ධාතුයා චිත්තං උපසංගලති. එතකොට ඔහුගේ හිත අමෝත්ත ධාතුවේ හිත පිහිටනවා. මම මේ කාරණාව ඉදත් පැහැදිලි කරා. ආර් භූමියට නැත්නම් ආර්ය ශ්‍රාවකත්වයට සෝතපන්න නොවිච්ච කෙනෙක් වුණත් සෝතපන්න මගේ යන කෙනෙක් එයා ආර්ය ශ්‍රාවකත්වයට පැමිණිච්ච කෙනා පංච උපාදානස්කන්ධයන්ගේ සකස් වීමක් බව ධානයේ තුලදී දකින්නකොට අන්හුමේ දුක පිළිසින් දකින්න හොයනකොට මේ දුක්ඛ අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගය අඥානං කියන මේ අඥානකම මූලික හේතුව කරගෙන සකස් වෙච්ච පංචපාදනස්කන්ධ ක්‍රියාවලිය දකිනකොට මේ සමුදේ පැත්ත අහුවෙද්දි අහුවෙද්දි සමුදේ තුළදී අහුවුණා මේ සත්‍ය දකින්න තුව මේ ධානයේ කියන ස්වභාවය සකස් වෙච්ච ආකාරය. එතන මේ ධානය අසුරු කරගෙන යන්නේ ධානය තුළදී ධානය අසුරු කරගෙන ඒ ධානය පස්සේ තේරුම් ගන්න දෙයක් එතකොට මොකද වෙන්නේ පංචපාදානස්කන්ධ සකස් වීම සිදුවන්නේ මේ අවිද්‍යාව මුල් කරගෙන බව දකිනකොට නිරෝධය කියනවා. එතකොට අර අවද පදනම් වෙච්ච ධ්‍යාන කියන ස්වභාවය ඒ සංකේපාස්න ක්‍රියාවලියෙන් හිත අයින් වෙලා අමුත්ත ධාතු හිත පිහිටනවා. ඊට පස්සේ අමුත්ත ධාතුව ඊටන් සන්තං ඊටන් පාණිතං අස්සේ මෙයයි ශාන්තමයි ප්‍රහිත මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් දුන්නා. අන්නේ ස්වභාවය තුළ තමන් ඒක නැවත නැවත ඒක තුළම හිත පවත්වමින් ඒක හතුටින් පිළිගැනීමෙන් එතන ඒ තමන් ලැබපු දේ ඔස්සේ හිත පවත්වනවා. තමන් ලැබපු දේ ඔස්සේ ඊට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සෝ තත්ත තිතෝ වාසවාණං කයං පාපුණාට මෙන්න මෙහිම වාසය කරනකොට ඔහුගේ ආශ්‍රව දුරු වෙනවා. නොචි ආසවාණං කයං පාපුණාති ඔහු ආශ්‍රව දුරු කරේ නැතිනම් ධම්ම රාගයේ ධම්මනන්දේ තිබ්බොත් පංචවරම් භාගී සංයෝජන දුරු කරලා උපාති කියනවා කියලා බුදුරණවහන්සේ එතනදී පැහැදිලි කරනවා. එතකොට මේ පළවෙනි ධ්‍යානය ඇසුරු කරගෙන රහත්ත්වයටපත් වෙන ආකාරය පැහැදිලි කරේ. එතන ලස්සන උදාහරණයක් උපමාවක් පැහැදිලි කරන මොකද්ද සේටා බික්කවේ මහණෙනි මෙන්න මේ විදිහට දුනු ආයෙක් නැත්නම් දුනු විදිහට අත්වැසියෙක් හරි පුහුණු වෙනකොට රූපයක් හරි නැත්නම් පවෙක් වගේ දෙයක් හරි ඇට කියලා ඒක නේද හුරු වුණාට පස්සේ ඉලක්කය හරියට තේරුම් ගත්තට පස්සේ මහත් වූ කයක් වුණා ක්ෂණයෙන් විදලා නැත්නම් ඒ ඉලක්කයට විදලා විනාශ කරන්නේ හැකියාව තියෙනවා අන්න ඒ වගේ කියනවා ඒව මේව කෝබික්කේ වික්කේව කාමී කුසලේ නම් අන්න ඒ වගේ කියන පළවෙනි ධ්‍යානයට පැමිණිලා ඒ පළවෙනි ධ්‍යානයේ තුල ඇති පංචීපාදානස්කන්ධයන්හි සත්‍ය ස්වභාවය දැකලා Nirodhe තුල හිත පිහිටවාගෙන නිම් කරා යම් වෙන ආකාරය. එතන උපමාවත් කොහොමද මෙතන තේරුම් ගන්නෙ? මෙන්න මේ කොට. පුරුදු වෙන කෙනෙක් දුනවායෙක් මැටි වලින් හරි පඹේක් හරි හදලා ඒකට විදලා හුරු වෙන්නේ. ඊළඟට එහෙම හුරු වෙච්ච කෙනාට තාම ඉක්මනින් ඉලක්කයට විදලා ලොකු කයක් උනා විනාශ කරන්න පුළුවන් කියන්නේ. එතකොට මෙතන ඒ වගේ කියනවා මේ ධ්‍යානයේ තුලදී මෙහෙම කරන එක. මොකද ධ්‍යානයේ තුල පංච උපාදානස්කන්ධය අල්ලගන්නවා කියන කාරණාව කරන්න අමාරුයි. එච්චර දෙක සියුම් මේ සකස් වෙන ආකාරයේ මොකද එතන අපට දුක් වූ දුකක් හෝ විපස්සනා දුක් නාම කියන කරනකොට අපිට අර ඇත්තට අපි කරන්නේ මුල් <laughs> ඒ පුදුම සමාප ලෝකයේ තුල දුකක් බව අහු නොවිච්ච දේ තුල මේ දුක්ඛ ස්වභාවය නැත්නම් මේ සංස්කාර දුක්ඛේ කුමක්ද කියලා අල්ලගෙන එහි සත්‍ය දකින්නට. අන්න ඒක තමයි උදාහරණ ඉස්මතු කරන්නේ. එතකොට එහෙනම් දැන් ධ්‍යානයක් තුල එතන කියලා අපට ගෝචර කරගන්නට නම් ලොකු නෝනක් කියනට ඕනේ අර දුනුවායට ලොකු හැකියාවක් පුරුදු කිරීම තුළින් ලැබුණා වගේ. එහෙනම් පුරුදු කිරීප පුරුදු කරපු ස්වභාවයක් යට තියෙනට ඕනේ. මේ වගේ අල්ලගන්න අමාරු තැනකදී මේ දුක තේරුම් අරගෙන එහි සත්‍ය දකින්නට ඊළඟට ඒ විදිහටම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දෙවන ධ්‍යානයේ තුලත් ඒ වගේම තුන්වෙනි ධ්‍යානයේ තුලත් හතරවෙනි ධ්‍යානයේ තුලත් පැහැදිලි කරනවා මේ පංච පාදනස්කන්ධයන් මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ත ආරෝපක ගන්න සල්ල වශයෙන් දකලා එහි හිත අයින් කරලා හිත ඒකින් අයින් කරලා අමුත්ත ධාතු හිත පිහිටලා ඒ සාන්ත ප්‍රණීත වශයෙන් පුරුදු කරනකොට එක්කෝ නිවන සාක්ෂාත් කරනවා නැත්නම් වරම් භාගී සංයෝජන දුරු කරන බව බුදුරණන් හසේ පැහැදිලි කරනවා ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පළවෙනි හතර ප්‍රයත්නික රූපී ධ්‍යාන ඉක්මවලා අරූප ධානය රූප ආකාසානංචයතම සම්වදිනවා. සෝ යදේව තත්ක හොතිස් වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං. එතකොට ඔහු එතන ඔහුට අහු වෙන්නේ ඇත්තටම වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයක්. මොකද ලෝකයේ තුල ඔහුට අල්ලගන්නට රූපී ස්වභාවයක් නැති නිසා වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය අල්ලගෙන විදර්ශනා කරනකොට මෙන්න මේ දුක්ඛ සමුදය නැත්නම් මේ සංස්කරණ ක්‍රියාවලියේ අහු වෙලා සිත් ඒකෙන් අයින් වෙලා යනවා. එතකොට අමුත්‍ය දහසිත පිහිටලා එතනත් අද විදිහටම ඒතන සංතං ඒතන පණිතං වශයෙන් පුරුදු කරනකොට එක්කෝ නිවෙනව නැත්නම් ධම්මරාගයේ තිබ්බොත් ඕරම්භාගේ සං කරලා ඕපවාති කරනවා බුදු නාසි පැහැදිලි කරනවා දැන් මෙතනදී එහෙනම් මේ දේශනාව ඇත්තටම සාරාංශයක් වශයෙන් පැහැදිලි කරන්නේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධයන් තමයි ලෝකයේ තුලදී පළවෙනි ධ්‍යාන ආදී රූපාවචර ධ්‍යාන වලදී අහුවෙන්නේ. එතකොට අරූපාවචර ධ්‍යාන තුල ලෝකයේත් එක්ක කතා කරනකොට වේදනා සංඥා සංකාර විඥාන විතරයි අහුවෙන්නේ. නමුත් ඒ ලෝකයේ තුල දකින්න න්‍යායක් ලෝකෝත්තර වශයෙන් හේතුඵල වශයෙන් අහුවෙනකොට තමන්ගේ ආකාසානං ඡායතනෙ හෝ තමන්ගේ පළවෙනි ධ්‍යානය දාලත්වයක් නැහැ. එතකොට ඒකෙන් ඉක්ම වෙනවා. ඒ සත්‍වාර සත්‍ය නැත්නම් හේතුඵල ධර්ම නොදකින නිසා තමයි ඒ විදිහට කාම ලෝකයක් නැත්නම් රූප ලෝකේ, තරූප ලෝකෙත් ගොඩ නැගින්නේ. එතකොට ඒ ගොඩ නැගින දේත් අල්ලගත්තාම තමයි අපට ගෝචර දෙයක් අහුවෙන්නේ. ඒක සත්‍ය දකිනකොට පටිසම්පාද න්‍යාය තමයි අහුවෙන්නේ. මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්නට වෙනවා. නැත්නම් අපට ගොඩක් වෙලාවට පටිච්චසමුප්පාදය තේරුම් ගන්න ගියොත් ලෝකයට දාලා අපට ලොකු අරුබුදයකට පුහුණු පාන්න වෙනවා මේ ධර්මයේ හරි නිර්වෘකමක් නැති වුණොත්. ඊළඟට තව විශේෂ කාරණාවක් මේ දේශනාවේ තියෙනවා. ඇත්තටම දැන් මෙතන අරූපාවචර ධ්‍යාන හතරම කියන්නේ නැහැ. තුනයි කියන්නේ. මොකද තුනක විතරයි මේ විදිහට වේදනා සංඥා සංකාර විඥාන හරි ගෝචර කරගෙන ඒකේ සත්‍ය හොයන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. නමුත් නේව සංඥානා සංඥායතන එහෙම දෙයක් කරන්න බෑ. එතන පැහැදිලි කරන්නේ ඉතිකෝ බික්කවේ යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවේදෝ යානිචකෝ ඉමානි බික්කවේ ආයතනානි නේව සංඥානා සංඥායතන සමාපත්තිච සංඥේත සංඥා වේද නිරෝධෝච ජහයි හේතේ බික්කවේ බික්කෝහි සමාපatti කුසලේ සමාපatti උත්තාන කුසලේ සමාජිත්වා උත්තාහිත්වා සම්මක්ඛාත සම්මක්ඛාතබ්බාතීතු අදාමි. එතන පැහැදිලි කරන්නේ යම් තාක් සංඥා සමාපත්තියක්ද ඒ තාක් ඔහු මෙන්න මේව අරහත්ය සාක්ෂාත් කරනවා. ඒ වගේම නේව සංඥා සමාපත්තියත් සංඥා වේදෝත් සමාපත්තියත් කියන මෙන්න මේක මොහො ධ්‍යාන මේ වගේ ධ්‍යාන තුළ වාසය කරන මේ සමාපatti තුළ වාසය කරලා එහෙන් නැගිටිනවා නැගිටලා තමයි මේ විදිහට නිවන සාක්ෂාත් කරන්නේ කියලා මේ දේශනාවේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මොකද ඇත්තට මෙතනදී වේදනා සංඥා සංකාර විඥාන කියලා දෙයක්වත් අල්ලගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නැගිටලා විදර්ශනා කරනවා කියන කාරණාව අපි පොඩ්ඩක් කල්පනා කරන්නට වෙනවා. දැන් විදර්ශනාවක් කියලා කියන්නේ ඇත්තටම එතන තියෙන දෙයක සත්‍ය දකින්න දෙයක් මිසක් කල්පනා කිරිල්ලක් නෙමෙයි. නමුත් එහෙනම් මොකද්ද මෙතන මේ පැහැදිලි කරන්නේ කියන කාරණාව අපට පොඩ්ඩක් හිතන්නට වෙනවා. ඊළඟ කාරණාව තමයි මේක ටිකක් හිතන්නට අපට තේරුම් ගන්නට දේශනා කීපයක් උපකාර වෙනවා. ඒ තමයි මහා නිදාන සූත්‍රයේ තුලදී රහත් පඤ්ඤායමුත්ත රහතන් වහන්සේ පිළිබඳ කරන විස්තරයත් ඊළඟට පඤ්ඤායමුත්ත උබතෝ භාගිමුත්ත සූත්‍ර තුල විස්තර කරන විස්තර දෙක මෙන්න මේක අපි තේරුම් ගත්තොත් අපට මේ කාරණාවත් ඉදවල් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. මහා නිදාන සූත්‍රයේදී බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා පඤ්ඤා විමුක්ත කියන්නේ කවුද කියලා. ඒ තමයි අභිභායත يعني නව සත්තා වාසා ඇත්තටම ඒ කියන්නේ ආයතන 7යි විඥානට්ටි විඥානට්ටි 7යි ආයතන 2යි මෙන්න මේ සියල්ලංගෙම සත්‍ය දැකලා ඒ කියන්නේ අරූපාවචර ධ්‍යාන වලින් ආකින් සංඥායතන දක්වා කියන එකත් ඒ වගේම අසඤ්ඤය සත්තත් සංඥාන අසඤ්ඤායතන කියන මෙන්න මේ නවයම සමුදේ අස්තංගමේ ආස්වාදේ ආදී නෙමෙයි නිස්සන්නේ මනා ප්‍රඥාවෙන් දැක්ක නිදහස් වෙච්ච කෙනා කියන ප්‍රඥායම කරහතන් වහන්සේ. එතකොට නම් මේ සියල්ලංගෙම සමුදේ අස්තංගමේ ආස්වාද ආදී නෙමෙයි නිස්සරණ සියල්ලක්ම දකිනවා. පඤ්ඤාය මුත්‍රහතන් වහන්සේ. බුදුබාගි මුත්‍රහතන් වහන්සේ ගැනයි පඤ්ඤාය මුත්‍රහතන් වහන්සේ ගැනයි විස්තර කරනකොට පඤ්ඤාය මුත්තු බුදුබාග සූත්‍ර තුලදී පැහැදිලි කරනවා. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ කියලා කියන්නේ එතනත් ওই කාරණා ටිකම පැහැදිලි කරලා පැහැදිලි කරනවා න කායන පුසිට්වා විහෙරති කයෙන් ස්පර්ශ කරන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන හතර ආරූපාවචර මේ සියල්ලක්ම ඒ වගේම ඔබතු භාවයෙන් මුත්‍රාහතන් වහන්සේ මේ සියල්ලක්ම කයනොත් ස්පර්ශ කරනවා කියලා පැහැදිලි කරනවා. එතකොට එහෙනම් මෙන්න මේ කාරණා ටික අපි ටිකක් තේරුම් ගන්නට වෙනවා. දැන් ඔබතු භාගයේ මුක්ත රහතන් වහන්සේ යන ප්‍රතිපදාව තමයි මේ විස්තර කරේ. ඒවට සමවැදිලා සමවැදීමත් එක්ක විදර්ශනා කරන ආකාරය. එතකොට එහෙනම් එතනදී උබතුභාග විමුක්තව යන රහතන් වහන්සේ නේව සංඥා නාසඤ්ඤායත සමාපත්තිය තුල කොහොමද විදර්ශනාවක් ඔහුට සිදුවන්නේ? ඒ වගේම ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේට කොහොමද මේක සිදුවන්නේ කියලා අපි ටිකක් තේරුම් ගන්නට වෙනවා. ඉතින් මේ කාරණා ටික තේරුම් ගන්නට අපි ධර්ම සාකච්ඡාව තුළදී උත්සාහ කරමු. ඉතින් අපි මේ මුල් කරගෙන ඇති වෙච්ච ගැටලු අපි ගොඩාක් සාකච්ඡා කරන්නට මේ කාලය අපි යොදාගමු. සීල් දනාටම තෙරුවන් සරණයි. සමා වෙන්න ස්වාමීන් වහන්සේ මට අර ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කරලා දෙන්නවද උදාහරණ දෙකක් දීලා ස්වාමීන් වහන්සේ මට ඒ ගැන පොඩ්ඩක් වැටුණා පොඩ්ඩක් මාදිට්ඨිය වස්සන්න. දරණ සරණයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපි ලෝකයේ තුල ඉන්නකොට ඇත්තටම අපේ අපි කරන කියන හිතන දේවල් ඔස්සේ අපට මතුමත්යේ සැපීපාක දෙන්න තියම්මක් සකස් කරගන්නට හේතු වන්නේ ලෞකික සම්මාදිට්ඨිය. දැන් අද ගොඩක් වෙලාවට මතයක් තියෙනවා මේ පින් කිරීමෙන් සසර දික් වෙනවා කියලා. අපි පින් නොකර, පව් නොකර හිටියානම් ප්‍රශ්නයක් නැහැ කියලා. එතරම් පිනෙන් හසර දික් වෙන්නේ නැහැ. ඒක වැරදි වැරදි අදහසක්. හැබැයි පවෙන් දුක් විපාක ලැබෙනවා, පිනෙන් සැප විපාක ලැබෙනවා. සසර දික් වෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. අවිද්‍යා නීවරණාන සත්තාන තණ්හා සංවජනාන සංධාවිත සංසතිත. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි හේතු කරගෙන තමයි සතර දික් සතර යන්නේ. ඒකේදී දුක ලබන්නට පව හේතු වෙනවා සැප ලබන්නට පින හේතු වෙනවා. ඒකයි වෙනස. එතකොට එන ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකයේ තුල ඉන්න එක. ලෝකයේ පැවැත්ම. ඒතකොට අපි සසර යන කෙනෙක්. සසර යන පුජ්‍යලේ. සසර යන කෙනාට සැප විපාක ලබන්නට අපි සිතින්, කයෙන්, වචනයෙන් කරන කියන හිතන හොඳ දේවල්ම අපි කරන්නට ඕනේ. දැන් අපි හිතමු අපි ඇත්තටම අපේ භෞතික දෙයක් නේ භෞතික දෙයක් ඇත්තටම දිරලා විනාශ වෙලා යනවා. අපි ඒක මුල් කරගෙන අපේ හිත අප්‍රසිදු කරගන්න ඕන. අන්න ඒක අපට දුක් විපාක ලබන්නට හේතු වෙනවා ලෝකයේ තුල. අපි ඒක මුල් කරගෙන හිත අප්‍රසිදු කරගන්න නැතිනම් දුක් විපාක ලබන්න හේතු වෙන්නේ නැහැ. ඒගොල්ලන් අපේ ඥාතිත මිත්‍රාදී නැත්නම් අපේ කය අපේ දැන උගත්කම. මේ හැම දෙයක් මුල් කරගෙන අපි හිත අප්‍රසිදු කරගන්නවා නම් ඒක අපට දුක් විපාක ලබන්න හේතු වෙනවා. අපි එතනදී හිත අප්‍රසිදු කරගන්න නැතිනම් පිරිසිදු කරගන්නවා නම් අන්න එතන සැප විපාක ලබන්නට හේතු වෙනවා. මෙන්න මේක තමයි ලෝකයේ තුලදී ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක මුල් කරගෙන අපි ජීවිත පැවැත්ම පුරුදු කරනවා කියන්නේ. ලෝකෝත්තර මාර්ගයේ කතා කරනකොට මේ අපට බාහිර ලෝකයක් ගොඩ නැගෙන්නේ ඇතර මම බාහිර කියලා අපට දෙකක් ලෝකයේ තුල ගොඩනගන්නේ සත්‍ය නොදකින නිසා. ඒතර අවිද්‍යාව තණ්හාවනේ අපට හතර තුනේ. ඒතර ලෝකයේ තියෙන අවිද්‍යාව තණ්හාවත් එක්ක ඒකෙදි සැප ලැබමින් යන එක තමයි ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපි පුරුදු කරන මාර්ගය. අවිද්‍යාව තණ්හාව කියන කාරණාව සොයන එක තමයි විද්‍යාව උපදීමත් එක්ක මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පුරුදු කරනකොට නිවෙන වැඩ පිළිවෙල වෙන්නේ. එතකොට අපිට බාහිර දේ හොඳ නරක කියන දෙක අපි මට ආයතින් සැප විපාක දෙන්න ඕන අදහසකින් සැප හොඳ කරනවත් දුක අයින් කරනවත් මේ නරක අයින් කරනවත් නෙමෙයි. මේ සකස් වෙන ආකාරي දකිනකොට හොඳ හෝ නරක කියන දෙකම ඔහුට සකස් නොවන ස්වභාවයටපත් වෙනවා. අන්න එතකොට විද්‍යාව ඉපදීම නිසා සසර සැරිසරන ස්වභාවය දුර වෙලා යනවා විද්‍යාව ඇතිවීමත් එක්ක අවිද්‍යාව දුර වීමත් එක්ක. එතකොට අර ලෝකයේ තුලදී ආට අවශ්‍ය වෙන සැප විපාක ලබන්නට ඒක යන ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔහු ලෝකයෙන් නිදහස් වෙන මඟ පුරුදු කරන්නේ. ඒක අපට ලෝකයෙන් නිදහස් වෙන මඟ පුරුදු කරන තාක්කල් ඒ වගේම ඇත්තරම නිවීම සාක්ෂාත් වෙනකම්ම ඔහුට අනිවාර්යයෙන්ම ආයතින් සැප විපාක දෙන වැඩ පිළිවෙල පුරුදු කරන්නට වෙනවා. මොකද ලෞකික සම්මාදිට්ඨිය තමයි එතන අපි මූලික අංගය හැටියට තියාගන්නට ඕන නැත්තේ. සත්‍ය දකිනකොට ලෝකෝත්තර මාර්ගය අපි ඊට අදාළ විදිහට පුරුදු වෙනවා. ඉතින් මෙන්න මේ දෙක වෙනස අපි දතර දහම් දැනුම් මුල් කරගෙනම තේරුම් ගන්නට වෙනවා. ලෝක ලෞකික සම්මාදිට්ඨිය සත්‍වස්තුක සම්මාදිට්ඨියත් එක්ක ලෝකයේ තුල තියෙන නුවණ ඒ වගේම ලෝකෝත්තර මාර්ගය ඇති වෙන්නට නම් අනිවාර්යෙන් සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරය කියන කාරණා දෙක හොඳට ඇති වෙන්නට ඕන. එතකොට තමයි ලෝකෝත්තර මාර්ගය උට ඉවර වෙන්නේ. ත්‍රිවංශරණ තෙරුවන් සරණ ස්වාමීන් එතකොට සම්මා සමාධියට එනකොටත් ඒ වගේ බෙදෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බෙදෙනවා ඒක දිහෙත්තම. ඇත්තට මම මේ සම්බන්ධයෙන් කලින් සාකච්ඡා කරා චත්තාරීසක සූත්‍රය තුලදී ලෞකික සමාධිත්‍ය මත පදනඟා ගොඩනගෙන සමාධිය ලෞකික සම්මා සමාධියක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය මත පදනම් වෙලා ගොඩනගෙන සමාධිය ලෝකෝත්තර සම්මා සමාධිය එතකොට ලෞකික සම්මාදිට්ඨිය මත පදනම් වෙලා අපි බ්‍රහ්ම ලෝකයන් ප්‍රතිපදාවක් එක තමයි ඒ ගොඩනගෙන සමාධිය හේතු වන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මත පදනම් වෙලා ගොඩනගෙන සමාධිය ලෝකයේ තුලදී අපට විවහාර කරන්නට පුළුවන් මේ මේ ස්වභාවයන් කියලා. නමුත් පුජ්‍යල අනුබද්ධිත දෙයක් නැතුව ඒ සම්මා සමාධිය සැබෑවටම විමුක්තිය කරාම ඒක තමයි අර අරහත්ත්වපත් සමාධි භාවනාව. සමාධි භාවනා සූත්‍රයේ මම පැහැදිලි කරේ ආසවක්ඛය පිණිස පවතින සමාධිය මොකද්ද? පංචපාදානස්කන්ධයන්ගේ උදේවය දැකීමෙන් ගොඩනගෙන සමාධිය. එතකොට ඒ සමාධිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක ඇති වෙන චිත්තේ ගගතාවය. එතකොට එතන දකින්නෙම උපාදානස්කන්ධයන්. උපාදානස්කන්ධයන්ගේ සමුදය දකිනකොට ඒ තුලින් හටගන්න චිත්තේ ගගතාවේ ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක තමයි එක්කාට ගන්න. ඒක ආසවක්ඛය පිණිසයි පවතින්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අර සූත්‍රේ නිකන් කැඩි කැඩි ඇහුනේ ඒ කොටස් වලින් ගත්තු විදිහට මේ ප්‍රශ්න අහන්නේ ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ අර අරූප ධානය වල ඉඳන් ඒක අර විදර්ශනා වැඩෙනකොට දැන් අර පංච උපාදාන ස්කන්ධයේම මේක දැන් අර දැන් අනි සාමාන්‍ය විදිහට නම් කියන්නේ දැන් ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූප අත්ංගම ඒකමනේ දිගටම එක එක ස්ටෙප්ස් වලට හැම එකෙදීම කරගෙන යන්න තියෙන්නේ. එතකොට දැන් අරූප ඥානයක් තුලදී ඒ ඒ විදිහ නෙමෙයිද? කියන්නේ ඒ ඔක්කොගෙම පැලෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් මතුණා ස්වාමීන් වහන්සේ ඒකට පැහැදිලි කරලා දෙනවා නම් ගොඩක් පිං. පෙරවන් සරණයි තම ඉති රූපං ඉති රූප සම්බන්ධය කියන මේ කාරණා ටිකේදී රූපාවචර ධ්‍යාන තුළදී අපි ඉස්සරලා දැන් රූපාවචර ධ්‍යානත් අපි අත හරිමුකෝ කාමයන් එක්ක නැත්නම් කාම ලෝකයට එක්ක අපි මේ ජීවත් වෙනකොට අපට ගෝචර වෙන පංච ප්‍රධානස්කන්ධයක් තියෙනවා. කියන්නේ අපි ගෝචර කරගන්න. කියන්නේ අපි තුල පුජ්‍යල අනුබද්ධිතව මට ගෝචර වෙන දේ. ඒතකොට මට ගෝචර වෙන දේ තමයි මම ඉස්සෙල්ලාම තේරුම් ගන්නේ. එතකොට මට ගොචන රූපයක් තියෙනවා වේදනාවක් සංඥාවක් සංස්කාර. හැබැයි ඒකත් අපි නිකන් සංකල්ප වලින්ම තියෙන එකක් කියන කියන කාරණා නෙමෙයි. ඒකත් ඇත්තටම අපේ නිශ්චාත උපදිද්දා දක්වා නිරවුල්කමක් ඇති කරගත්ත දෙයක් ඔස්සේ තියෙන එකක්. ඒ තුලින් අපට ගොචරන පංචපාස්කන්ධය තියෙනවා. අන්න ඒක අනිත්‍ය වශයෙන් හොයන්න යනකොට හේතුඵල වශයෙන් හොයන්න යනකොට දැන් අපි හිතමු මෙහෙම. දැන් අපි හිතමු අපට බුදු පිළිමයක් දැක්කහම අපට බුදුරජාණන් වහන්සේගේ ඒ රූපයත් පිළිමයත් එක්ක අපට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයක් ඇති වුණා. මේක ඇති වෙච්ච නිසා මට බුදු පිළිමය කියන කාරණා දැක්කේ. ඒතකොට අපි මේක අල්ලගත්තා. මේක අල්ලගෙන දර්ශනා කරන්න හොයනකොට හේතුඵල වශයෙන් දකිනකොට ඔන්න අහු වෙනවා මොකද්ද? පටිච්චසමුප්පාද න්‍යායය. පටිච්චසමුප්පාද න්‍යායයේ අහු නොවිච්ච නිසා තමයි මම අර කාරණාව මට ඇති වුනේ. ඒ කියන්නේ මම කියලා ඉඳලා බාහිර තියනවා කියලා ඇති වෙලා මේ ස්කන්ධ කොට නැගිලා මේ ගියේ හේතුඵල ධර්ම නොදකපු නිසා. එතකොට ඒ තුලින් තමයි අර මට පංචපාස්කන්ධය කියලා දෙයක් මම ගොචර කරගත්තේ. හේතුඵල වශයෙන් හොයනකොට පටිච්චසමුප්පාද අභිවචනදී දැන් මගේ එකක් නෙමෙයි. අවිද්‍යාව නිසා කොට නැගෙන එකක්. අන්න එතකොට අර සකස් වෙන ස්වභාවයක් විතර දකින්නේ මට ගොඩනගෙච්ච එකක් නෙමෙයි. එතකොට එහෙම සකස් වෙන ස්වභාවය දකිනකොට අර සකස් වෙච්ච ස්වභාවයෙන් හිතයින් එනවා. අයින් වෙලා හිත අල්ලගන්නේ මොකද්ද? හිත පිහිටන්නේ අමුත්ත ධාතුවේ. ඒ අර සකස් නොවීම තමයි ඔහුට ඊළඟට තේරෙන්නේ. ඊළඟට අහුවෙන්නේ නිරෝධය කියන කාරණාව. ඒ වගේම තමයි පළවෙනි ධ්‍යානය තුලදී. දැන් ලෝකයේ තුලදී මේක තේරුම් ගන්න පහසුයි. ඇයි ඒකට හේතුව? දැන් අර උදාහරණේට අර දුමායක උදාහරණෙත් පැහැදිලි කරේ එකයි අපට ගෝචරයි ඒක. නමුත් දැන් ධ්‍යානෙට ගියාම ඒක ගොඩක් සියුම්. අන්න ඒ නිසා තමයි ඒකට ලොකු දක්ෂකමක් ඕනේ. එතෙන්ද ගියාට පස්සෙත් ඔන්න පහ මේ පංචපාස්කන්ධය රූපාවචර ධ්‍යාන තුළදී පංචපාස්කන්ධේ Tamanට ගෝචර වෙන දෙයක් අහුවෙනවා. අහුවෙච්ච තැනදී අර නුවණ තියෙන නිසා අන්න සකස් වෙන ආකාරය ඉතින් තේරුම් ගත්තට පස්සේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ත වශයෙන් රෝග වශයෙන් ගෙඩි වශයෙන් සල්ල වශයෙන් මෙන්න මේක සමනුමර්ථනය වෙනකොට අහුවෙන මොකද සමුදේ සමුදේ අහුවෙච්ච නැති නිසායි ධානය තුල මේ ස්කන්ධයක් සකස් වුනේ සමුදේ අහුවෙච්ච නැති නිසායි අර මේ ධ්‍යාන වලින් නැතුව ලෝකෙට කතා කරා වගේ අර ධ්‍යානය කියන කාරණාවත් අහුවුනේ සමුදේ අහුවෙච්ච නැති නිසා. එතකොට එතනදී මට පංචපාස්කන්ධයක් ගොජ්ජ වුණා. ඊළඟට අහුණාට පස්සේ හේතුඵල න්‍යාය දැන් දකින්නේ පටිච්චසමුප්පාදේ. එතකොට මේ අවිද්‍යාව මුල් කරගෙන සකස් වෙන ක්‍රියාවලිය. එතකොට අවිද්‍යා නිරෝධය කියන්නේ මොකද්ද කියලා වටහා ගන්නවා. අන්න එතකොට නිරෝධය කියන කාරණා හිත පිළිටනවා. අර තැනින් හිත අයින් වෙනවා. ඇයි අයින් වෙන්නේ? ඒක සත්‍ය නොදකපු නිසා සකස් වෙච්ච දෙයක්. ඒ සකස් වුණ තැන මට ගෝචර වෙච්ච දේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා. එතකොට මොකද මම ඒක අරමුණු කරගෙන එහෙම මොකක්කෝ දෙයක් අරමුණු කරන් වඩපු දෙයක්. ඒ වඩපු දේ තුළ මේ ස්කන්ධ පහ තේරුම් ගත්තාම ඒක විදර්ශනාවත් එක්ක සත්‍ය දකිනකොට අන්න සකස් වීම අහු වුණා. මේ හේතුඵලණය අහු වුණා. ඊළඟට අරූපාවචර සමාධිය පැත්තට යනකොට අරූපාවචර සමාධිය තුළදී රූපය ඉක්මවලා රූපී ස්වභාවයකින් තොරව මම ගොඩනගාගත්ත ස්වභාවය තියෙන අරූප ස්වභාවය. රූපී ස්වභාවයේ පටික සංඥා ඉක්මවල මම ගොඩනගාගත්ත අරූප ස්වභාවය. ඒතකොට මට ගෝචර නෑ අරූප රූපේ. දැන් අතන රූපාවචර ධ්‍යාන වලට කලින් මට ගෝචර රූප වේදනා සංකාර විඥාන ඒත් තිබ්බා. මම ගොඩනගාගත්ත දෙයක් නේ. ඊළඟට පළවෙනි ධ්‍යාන හතරේදී ඔන්න ඒ ටික තිබ්බා. හැබැයි ඒ ටිකත් අර ලොකු නුණක් තියෙන කෙනා තමයි දකින්නේ. ඊළඟට අරූපාවචර සමාධිය යනකොට මම රූපය ඉක්මවලා රූප සංඥාවත් ඉක්මවලා පටක සංඥාවත් අයින් කරලා තමයි මම ගොඩනගා ගත්තේ වේදනා සංඥා සංකාර විඥාන කියන දේ තමයි මට දැන් අහුවෙන්නේ. ඒ මම ගොඩනගා ගත්තේ ටිකනේ. අන්න මම එතකොට මොකද කරන්නේ? මට ගෝචර ටික මම අල්ල ගන්නවා මොකටද විදර්ශනා කරන්න. ඒක දැන් අතෙන් නොට ගොඩක් සියුම් මෙතන අල්ලගන්නේ. අන්න මට ගෝචර වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව අහු අල්ලගත්තාම ඒ අල්ලගන්නේ නෝනත් එකමයි. එතකොට අහුවෙනවා මොකද දුක්ඛ සමුදය. අන සමුදය අහුවෙච්ච තැනදී මට ගෝචර කරගත්තේ අදාළ නැහැ. මට ගෝචර මම ගෝචර කරගත්තේ සත්‍ය නොදකපු නිසා. සත්‍ය දකින්නකට මොකද වෙන්නේ? මම ගෝචර කරගත්ත දෙයින් අයින් වෙලා හිත පිහිටනා මොත ධාතුවේ. එතකොට මේ සකස් වෙන ක්‍රියාවලිය හරියට දකිනවනම් ඒ තුල තියෙන පටිච්චසමුප්පාද න්‍යායය. එතකොට මගේ පටිච්චසමුප්පාදයක් නෙමෙයි අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස් මේ ටික ඔක්කොම තියෙන්නේ හේතුඵල ධර්ම. අතන මට ගෝචර කරගත්ත ටික. එතකොට අන්න එතනදී එහෙනම් එයාට රූපය ගෝචර කරගත්තේ නැති නිසා රූපය අහුවෙන්නේ නැහැ. හැබැයි හේතුඵල ධර්ම විස්තර කරනකොට මම ගෝචර කරගත රූපයක් නෙමෙයි. නමුත් පංචපාදානස්කන්ධයන්ගේ පැවැත්ම හැටියට අවිද්‍යාවපත් කරගෙන නාම රූප ක්‍රියාවලිය හේතුඵල ධමයක් හැටියට නුවණින් දකිනවා. ඒක හේතු මක් දකින්නේ නුවණින් ප්‍රඥාව හොඳට මෝරලා ඒ තුලම හිත පිහිටුවනම් එයා අනිවාර්යයෙන්ම එක්ක නිවෙනවා එක්ක අනාගාම වෙනවා. මොකද ලොකු නුවණක් එතන තියෙන්නේ. හේතුඵල ධහමම දකින්න එක. මම අර නිරන්තරයෙන් පැහැදිලි කර අපි දැන් ගොඩක් හොයන්නේ මගේ පටිච්චසමුප්පාදයක් නිතරම දැන් මොළීපගුණ සූත්‍රය පැහැදිලි කරන පටිච්චසම්පද හොයද්දී උපාදාන කරන්න කවුද තණ්හා කරන්න කවුද මේ ප්‍රශ්නේ වැරදි. දැන් අපි මෙතෙන්ද පටිච්චසමුප්පාද දාන්න ගියොත් අන්න වරදිනවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අන්න ඒක. අපි මෙතන මේ මම ගොඩනගාගත්ත බේර පටිච්චසමුප්පාදය දාන්න වෙනවා. ඒකම බොහොම ස්තුතියි ගොඩක් පින් සාමි. අපිට පටිච්චසමුප්පාදය එතකොට හු නිරෝධය හරිතර වසන්නේ. එතකොට සාමින්නන්තර මේ අර මේ දේශනාවේ කියනකොට කිව්වේ රූප ගතං වේදනා ගතං කියන ඒ ගතං කියන එකයි අර ඉති කියන එකේ අතරත් වෙනසක් තියෙනවද සාමින්නන්තර තේරුම් ගන්නේ? චරවන් සරණයි. එතකොට ඇත්තටම රූපගතම් වේදනාගතම් සංඥාගතම් කියනකොට ඔහුට අහු වෙන ස්වභාවය පිහිටපු ස්වභාවයෙන් රූපගතියක් වේදනාගතියක්. ඒ කියන්නේ මට දැන් ගෝචර වෙච්ච ස්වභාවය. දැන් ඉති රූපං ඉති රූපස් සමිත රූප සත්ංගමෝ කියනකොට සම්පූර්ණ හේතුඵල ධර්ම දකින්න. දැන් මෙතන මම ගෝචර කරගත්ත ටික මට අහු වෙන එක. ඉස්සෙල්ලා මට අහු වෙන එක අල්ලගන්නට ඕනේ. දැන් සම්පූර්ණ සත්‍ය දකිනකොට ඔහු පටිච්චසමුප්පාද ක්‍රියාවල එහෙම දකිනවා. අර මගේ අල්ලගත්ත දේ අය අදාළත්වයක් නැහැ. ඒකෙන් හිතයි කියනවා. මුලින් මම අල්ලගත්ත දේ නම් මට තේරුම් ගන්න තියෙන්නේ. ඒ තුන එතන පිහිටපු දේ. ගතියක් කියන්නේ එතන පිහිටපු දේ රූප ගතියක්, වේදනා ගතියක්, සංඥා ගතියක්. එතන පිහිටපු ස්වභාවය. එතන මෙතන මේ දේශනාව අපි හරියට අධ්‍යයනය කරලා තියෙනවා මේ මාර්ගයේට ගොඩක් උපකාරණ මේක නිරවුල් කරගන්න. මේ තුළ අපි අර දේශනා සමස්තයක් වශයෙන් හොඳට අධ්‍යයනය කරොත් ගොඩාක් පැති තියෙනවා අපට හිතන්න. ගොඩාක් පැති තියෙන අපට තේරුම් ගන්නට. මේකම තමයි මම අර අවසානට මතු කරපු ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතලා බලන්න අර නියෝ සංඥා නාසංඥා ආයතන කියන එක. ඒක ඇත්තට ගොඩාක් හිතන්න ඕන කාරණාවක්. එතන කොහොමද සත්‍ය දකින්නේ කියන එක. එතන එතන සත්‍ය දකින්න බෑ ඇත්තටම. තම සත්‍ය නොදක නිදහස් වෙන්නෙත් නෑ. ඒකත් ඒකත් මේ ඇසුරු කරගෙන නිදහස් වෙනවා කියන බුදුරණවහන්සේ. දැන් ඔබතුමා කියන තැනදී. පඤ්ඤායමුත්‍රාතන් වහන්සේ දකින්නකොට එයත් එතන සමුදය දකින්නවා කියන සමුදය දකින්න නම් ඒ ස්වභාවය Tamanට තේරුම් ගන්නට ඕනේ. ඉතින් මෙන්න මේකත් හිතන්න ඕන කාරණාවක්. ඉතින් මෙන්න මේ විදිහට අපි දේශනා ටිකක් කර හිතන්න ඕන කාරණා එක්ක අපි අධ්‍යයනය කරොත් එහෙම අපේ ප්‍රඥාව දියුණු කරගන්න ඒක ගොඩාක් හේතු වෙනවා. ඉතින් ওই විදිහට අපි ඇත්තටම කල්පනා කරන එක බොහොම වටිනවා. අපේ නුවණ දියුණු කරගන්නට ඒ කල්පනා කිරීමම යෝනිස මනසිකාරයේ ඒ සද්ධර්ම ශ්‍රවණිය අහලා ඒ යෝනිස මනසිකාරය කරනවා. ඒක තමයි සම්මාදිට්ඨියට මඟ වෙන්නේ. ඉතින් මේ කියපු කාරණාවත් ඒ විදිහට ටිකක් කල්පනා කරන්න. ත්‍රිවසන. ත්‍රිවසන. ත්‍රිවසන ස්වාමීන් වහන්සේ අර මේ දුනුආයගේ උදාහරණේ හරියට තේරුන්නේ නැහැ වෙලාවේ හරියට හුන්නේ නැහැ. කරුණාවෙන් අපව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවසන. ත්‍රිවසනයි එතන පැහැදිලි කරන්නේ දැන් දුනුවායෙක් පුරුදු වෙනවා. පුරුදු වෙනකොට ඔහු ඈතින් ඇති පිටක් හරි නැත්නම් මේ මේ පඹයක් වගේ දෙයක් හරි හදලා තමයි ඒකට විදින්නේ ඉලක්කයට. එහෙම හුරු වෙච්ච කෙනාට තාම ශනිකයෙන් ඊළඟට දක්ෂක තමයි මහා කයක් වුණත් විනාශ කරන්න පුළුවන් කියන්නේ. අන්නේ වගේ කියන පළවෙනි ධ්‍යානය තුළ විදර්ශනා කරන එක. එතකොට එහෙනම් මේ ධ්‍යානය තුළ විදර්ශනා කරන්න ගන්නවා කියන කාරණාව ලොකු හැකියාවක්. ඒක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද එතන දුක කියන කාරණා වටහා ගන්න අමාරුයි. මූලිකව තැන ඉඳලම අපි අපට ගෝචර දුක ඉපරණ ඒවා ටික ටික ටික ඇතිවෙන්නේ ධ්‍යාන ස්වභාව තුළ තියෙන ස්කන්ධ තේරුම් අරගෙන සත්‍ය දැකලා නිදහස් වෙන්න පුළුවන් කියන එක තමයි එතන ඒ උපමාවෙන් පැහැදිලි කරේ. ඊට පස්සේ. ඊට පස්සේ සම්මත සර්වස් සම්මයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධානයේක තියෙන ඒ ධානයේ තුලදී විපස්සනා කරනවා කියනකොට මතක් වුණා අර අනුපද සූත්‍රය සම්බන්ධ කරනකොට ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධානයෙන් පිටතට ඇවිල්ලා ඒකේ තියෙන අංග වල තියෙන අනිච්චත් අනිච්ච භාවයේ දුක්ඛ භාවයේ වගේ විදර්ශනා කරනවා කියලා ඒ ධානය තුලදී කියනවට වඩා ඒකී අවදි වෙලා නැත්නම් උත්සාහයෙන් පස්සේ ඒ විදිහට මේ විදර්ශනා කරනකොට ඒ විදිහට තේරුම් ගැනීමේ වරදක් තියෙනවා සාමාන්‍යයෙන් තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. ඒ අනුපද සූත්‍රය තුළදී ඇත්තන පංචපාස්කන්ධ විතරක් නෙමෙයි තවත් දේවල් ගොඩාක් තේරුම් ගන්න කාරණා ටිකක් විස්තර කරන්නේ. එතන මට සම්පූර්ණ සූත්‍රය විස්තර දැන් මතක නැහැ. මලවේ පොතක් නැහැ ඒක බලන්න. එතන කොහොමද තියෙන්නේ කියන එක. හැබැයි එතන විස්තර කරන කාරණාවේ තව කාරණා විශේෂයෙන් කියන මහා පුරුෂයා, ඒ කියන්නේ අතරම සාරිපුත් ස්වාමීන් වහන්සේ කරන විස්තරයක් හැටියට මේ ධ්‍යානය තුළ තියෙන ගොඩාක් අංග තේරුම් ගන්නවා. ඒ වගේම පංචස්කන්ධය කියන කාරණාවත් තේරුම් ගන්නවා. ඉතින් එතන ධ්‍යානෙන් අයින් වෙලාද කියන කාරණාව මට මතක නැහැ එහෙම තියෙනවද කියලා. හැබැයි ධ්‍යානෙන් අයින් වෙලා කරන කාරණාවක් කියනවනම් අපි අර සංකල්පයෙන් හිතන එකක්. නමුත් ධානයේ ස්වභාවයේ අයින් වෙනවා. ඇත්තටම දැන් නැගිටිනවා කියන කාරණාව මෙතනත් පැහැදිලි කරන තැනදීම පංචපාදන ස්කන්ධය කියන කාරණාවක් තේරුම් ගන්නවා කියලා කියන්නේම ධානයෙන් අයින් වීම කියන එකමයි. පංචපාදන ස්කන්ධයක් කියලා කාරණාව තේරුම් ගත්තා කියන්නේම ධානයෙන් අයින් වීම කියන එකමයි. ඒ වගේම ධානයක් තුලදී ඒ යම්කිසි කාරණාවක් තේරුම් ගන්නවත් නැකනනේ. පංචමාස්කන්ධ කියන දේ තොරව යම් දේවල් තමයි ගන්නවා. සකස් වෙන ස්වභාවය තේරුම් ගත්තා නම් මේ සකස් වෙන ක්‍රියාවලිය තේරුම් ගත්තා නම් එතනදී අවිද්‍යාවත් එක්ක මේ කරන්න අහු වෙනවා. එතනදී සම්පූර්ණ ධ්‍යානය අයින් වෙනවා. ඉතින් ධ්‍යානෙ අයින් වෙනවද නැත්නම් ධ්‍යාන නැගීටට කියන කාරණා පොඩ්ඩක් ඉතින් බලන්න එනවා හොඳට. ධ්‍යානෙ කොහොමත් අයින් වෙලා යනවා ඒ සත්‍ය දකිනකොට. එතකොට දැන් මෙතන ධ්‍යානයෙන් නැගිටලා කියන කාරණාව මේතරදී පැහැදිලි කරනවා නේව සංඥානා සංඥා ඇතුළේ විශේෂයෙන්. හැබැයි ප්‍රඥාවෙන් යන විමුක්ත කෙනාට දැන් ඒ කාරණාව මම පස්සේ බලලා කියන්නම් එතන මොකද තියෙන්නේ කියන එක ප්‍රඥා විමුක්ත යන කෙනාට ප්‍රඥාව තුළදී සත්‍ය දකින ස්වභාවයක් තියෙනවා ප්‍රඥාව තුළදී සත්‍ය දකින්නේ ධානයේ තුළ ඉඳලා නෙමෙයි එයා ධානයට කයින් ස්පර්ශ කරන්නේ නැහැ නමුත් එතන පංචපාස්කන්ධයේ ස්වභාවයක් අහු වෙනවා ඒ අහු වෙන්නේ ප්‍රඥාව තුළින් ඒ තුළට ගිය නිසා කයින් ස්පර්ශ කළා නෑ ප්‍රඥාව තුළින් ඉතින් ගියා එතන සත්‍ය දකිනවා ඒක තමන්ට ගෝචර කරගෙන නැහැ තමන් මේ වගේ දෙයක් ඇති කරගත්තා කියලා. ඉතින් ඒක නිසා මේ ඒ කාරණාව සම්බන්ධයෙන් තව ටිකක් හොඳට කල්පනා කරන්නට වෙනවා. ත්‍රිවන් සරණ. ත්‍රිවන් සරණයි බොහොම පිංසයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මේ දැන් අර මේ කයින් ස්පර්ශ කරනවා කියන දෙයක් කියවෙන දැන් හැමතැනකම දැන් ධානයක් කයින් ස්පර්ශ කරනවා කියන්නේ ඇත්තටම එතකොට අර පුද්ගල ස්වභාවයක ඉඳලා සිදුවෙන දෙයක්ද? ඒ කියන්නේ මම ධානයකට පිවිසියා කියන වගේ ඒ කියන්නේ ඒකට මම ඉඳලා ධානයකට පැමීමක් වගේ කාරණයක්ද මෙතනදී කියවෙන්නේ. හැබැයි ඒකට පොඩ්ඩක් වෙනස් විදිහේ අදහසක් එනවා අර අමෘත ධාතු කයින් ස්පර්ශ කරනවා ඒ වගේ දෙයක් කියීම. මේ ගැන පොඩ්ඩක් මේ කයින් ස්පර්ශ කරනවා කියන එක පොඩ්ඩක් තේරුම් කරලා දෙනවා නම් අපිට ප්‍රයෝජනවත් වෙයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. අයෙන් ස්පර්ශ කරනවා කියන කාරණාව පුජ්‍යල නොබද්ධිත පුජ්‍යල කියන්නේ පුජ්‍යල අනුබද්ධ ස්වභාවයත් එක්ක තැන ගන්න පුළුවන්. දැන් අමෘත ධාතුව කයෙන් ස්පර්ශ කරනවා කියන එක ඇත්තටම කොසම්බි සූත්‍රය පැහැදිලි කරනවා. එතන නිවීම සාක්ෂාත් වුණා කියන එක තමයි කයෙන් ස්පර්ශ කරනවා කියලා පැහැදිලි කර නිවනට පැමිණෙත්. ඒතර දැන් අපට විවහාර කරනකොට ගොඩක් වචන දාන්න වෙනවා. ලෝකයේ තුල වචන ගන්න වෙනවා. එහෙම වුණාට පස්සේ අපට අර ලෝකයේ තුල තියෙන දේටම අපි නිවනත් ආදේශ කරගන්න යනවා. නිවන විස්තර කරද්දි විස්තර කරන්න වෙනවා කයෙන් ස්පර්ශ කරා කියලා. ඒ කියන්නේ තුලට ඒ තුලට පැමිණිය. එතකොට දැන් අපි අර ලෝකෙත් එක්ක බලනකොට දැන් මම එතන ගියා වගේ හැඟීමක් නෙන්නේ. නමුත් ඇත්තට මම එතන ගියා කියන එක නෙමෙයි නිවන ස්පර්ශ කරා කියන්නේ නිවීම සාක්ෂාත් කරා කියන එක. එතන කයෙන් ස්පර්ශ කරා කියන වචනේ මේ භාවිත වෙන්නේ මේ විදිහට. අතරදී නම් එතනත් කයින් ස්පර්ශ කරා කියන්නේ පළවෙනි ධ්‍යානෙට ගියා. එතෙන්ට මම මං ඒ තුනට පැමිණියා කියන කාරණාව. ඒ වගේම දෙවෙනි ධ්‍යානයට ඒකට මම පැමිණියා. අතනවත් මම පැමිණියා කියන කාරණාව තමයි අපි මේ ලෝකයේ බලනකොට හරියන්නේ ගැලපෙන්නේ. නමුත් ඇත්තට මෙතන මම පැමිණියා කියන කාරණාව විවහාරයක්. අපිට ඒක එතනින් එහා වචනයක් දෙන්න බෑ. දැන් අපි හිතමු එතන අර ගෝසම්බිතුත් පැහැදිලි කරනවා අර පටිසමුපාද සමුදයත් නිරෝධයත් ප්‍රඥාවෙන් දැක්කා. නිරෝධය බව නිරෝධ නිබ්බාණං කියන එකක් දැක්කා. නමුත් නිවුනේ නැහැ කියනවා. ඒකට උදාහරණයක් පැහැදිලි කරලා තමයි ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ කාන්තාරේ පිපාසාවකින් යන කෙනෙකුට ලිඳක් දකින්න ලැබෙනවා. ලිඳේ වලක් තියෙනවා. වතුර ගන්න වාදනයකුත් තියෙනවා. ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් බීලා නැහැ. අන්න ඒ වගේ උදාහරණ දෙක ගන්නවා මේ පංචමස්කන්ධේ පරිසම්පාද කියලා මේ සියල්ලක්ම දැක්කා. නමුත් ස්පර්ශ කළා නෑ. අර වතුර බීවේ නෑ වගේ කියලා පැහැදිලි කරනවා. එතකොට එතන අර අපට මේ න්‍යායත් එක්ක බලනකොට පුජ්‍යලනුබද්ධිය තමයි අපට අහුවෙන්නේ. නමුත් පුජ්‍යලයා නිවනට පත්ුණා කියන කාරණාව නෙමෙයි ලෝකයේ තුල අපි මේ දකින විදිහටම ඒ නිවන කියන කාරණාවත් නිවැරදිවම ඒ තුල සාක්ෂාත් වුණා කියන කාරණාව. ඉතින් මේක ඇත්තටම වෙන වචන වලින් දෙන්න විදියක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ නිබ්බාන සූත්‍ර තුලදී පැහැදිලි කරනවා ආයතනයක් තියෙනවා කියලා. අත්‍යබුක සදායතන. ආයතනයක් තියෙනවා. මොකද්ද මේ ජාති ජරාවන් නිදහස් වෙන. එතකොට කෙනෙක් එතනින් කෙලින්ම යනවා මේ නම් නිවන කියන තැනක් හැටියට. ඉතින් ඒක විවහාරයකට විස්තර කරන්න වෙනවා මේක පැහැදිලි කරලා දෙන්න. ඒක නොවන තියෙන කෙනාට ඒ පැහැදිලි කිරීම ප්‍රශ්නයක් නෑ. එහෙම නොවුනොත් එහෙම ඇත්තටම අපි අර දෘෂ්ටියකට ගිහිල්ලා මේකත් තැනක් හැටියට යොමු වෙනවා. දැන් ඔය කයින් ස්පර්ශ කරනවා කියන කාරණාවත් මේ ආයතනයන් කියන කියන කාරණාවත් මේ ඔක්කොම කෙනෙකුට යන්න පුළුවන් තැනක් හැටියට. මේ මම එහෙනම් ගිහිල්ලා එකට ඉන්න. ඇත්තට මම මේ වගේ දේවල් අහලා තියෙනවා. මේ නිවන් පුරයක් හැටියට කතා කරන දේවල්. එතකොට එහෙම යන්නෙම මේක හරියට තේරුම් නොගත්ත නිසා. ඒක ලෞකික දිට්ඨියත් එක්ක ඇත්තට මේ කයින් ස්පර්ශ කරනවා කියන්නේත් අර විවාහයකදී මම එතෙන්ට පැමිණියා කියන එක තමයි. නමුත් අර නිවන කියන කාරණාව තනක්කට ඉස්මතු කරන්නේ නෙමෙයි ඒක පැහැදිලි කරන්නේ. ඉතින් ඒක අපි ගොඩාක් තේරුම් ගන්නට ඕනේ. ඒක අපට වචී මාත්‍රයකින් විතරක් ඒක තේරුම් ගන්න බෑ. ඒකට යම් කිසි විදිහකට ප්‍රායෝගිකව මේක අත්විඳින්නට වෙනවා. එහෙම අත්විඳිනකොට තමයි හැම දෙයක්ම නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක ඇත්තටම දැන් අර මූලපරියාය සූත්‍රය ඊළඟට ගාම්පති සූත්‍ර වගේ දේශනාවල ඉස්මතු කරපු මේ දුක්ඛ නිරෝධය කියන කාරණාව ඒක නොවිච්ච කෙනාට දෘෂ්ටියක් වෙනවා කියන එක ඒකනේ හොඳටම පැහැදිලි වෙනවා. මේ කාරණාව තේරුම් ගන්න යනකොට. ඉතින් ඒක නිසා අපි අර මේ ප්‍රතිපදාව ටික ටික පුරුදු කරන් යනකොට තව කෙනෙකුට වචනයකින් ඉස්මතු කරන්න බැරි දෙයක්, තේරුම් කරන්න බැරි දෙයක්, Nirodhe කියන කාරණාව මාර්ගයේ තුලදී තේරුම් ගන්නවා. ඒක තමයි අපට පැහැදිලිවම මේ දහම තුලින් වටහා ගන්න ඕන දේ. ඉතින් ඒක නිසා දැන් කයින් ස්පර්ශ කරනවා කියන කාරණාව ඇත්තටම පුජ්‍යලියෙක් ඒ තුල වාසය කිරීම කියන එක තමයි. අතනත් නිවනත් නිවන තුලත් එතෙන්න ඒ තුලම ස්පර්ශ වුණා කියන කාරණාව තමයි. නමුත් එතන පුද්ගලානුබද්ධ දෙයක් ඉස්මතු වෙන එක නෙමෙයි. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි වගේ මරහත් මාර්ගය ඒ හත් දෙනා පුද්ගලියෝ නිවන ස්පර්ශ කළා නැහැ. නැත්නම් නිවන ප්‍රමින වාසය කළා නැහැ. පුද්ගල හැටියට ගන්නකොට සාතන් වාසය විතරයි ඒ තුලට හැමින වාසය කළා තියෙන්නේ. ත්‍රිවංශරණ. ත්‍රිවංශරණ බොහොම පින් ස්වාමීන් වහන්සේගේ බොහොම පැහැදිලිවම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතන පුංචි ගැටලුවක් අත් නෙමෙයි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අවශ්‍ය වුණා ස්වාමීන් වහන්සේ. මෙතන මම තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ ඇත්තටම නිකන් ක්‍රම දෙකක් මෙතන තියෙනවා කියලා වගේද එක්ක ධානයේ පැත්තෙන් යන්න පුළුවන් මෙතන සකස් වීම දකින්න එහෙම නැත්නම් ප්‍රඥාවේ දියුණු කරලා එතන මේ සකස් වීම දකින්නවා කියලා වගේ ක්‍රම දෙකක් වගේ නිකන් වගේ නිකන් මට තේරුණා ස්වාමීන් වහන්සේ ඒ කෙසේ වෙතත් ධානය වලින් ගියත් අවසානයේ එතනින් එළියට ඇවිල්ලා ප්‍රകൃති தත්වයේ ඉඳන් මේ ඇත්තටම වෙන දේ බලන්න ඕනද කියන එක වගේ දෙයක් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැන තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් තේරුම් ගන්න. තේරුම් ගන්න. ඇත්තට පැති දෙකක් තමයි. පඤ්ඤා විමුක්තයි උබතෝ භාවි මුක්තයි කියන පැති දෙකේ විස්තර කරන්නේ. එතකොට ප්‍රඥා විමුක්ත කෙනා යනකොට එයාට ධ්‍යාන අහු වෙනවා. හැබැයි ධ්‍යාන තුල කයෙන් ස්පර්ශ වීමක් නැහැ. ධ්‍යාන අහු වෙනවා. ධ්‍යාන අහුවෙන්නේ මගේ මට අහුවෙච්ච ධ්‍යාන නෙමෙයි. සත්‍ය දකිනකොට දැන් ඇත්තරම අර භාණදාන සූත්‍රය පැහැදිලි කරපු විදිහට හැම තැනම සත්‍ය දකින්නට නිදහස් වෙනවා. දැන් අපි කාමයන් සත්‍ය දැක කියලා නිදහස් වෙන්නේ නැහැ. ඊළඟට අනික් රූපාවචර දෙයට යනවා. ඒක සත්‍ය දැක්ක නිදහස් වෙන්නේ අරූපාවචර දෙයට යනවා. ඒක මේ හිත ඊළඟදී අල්ල ගන්නවා. ඒක ස්වභාවය. අල්ල ගන්න දෙයක් නැතිවීමෙන් තමයි නිදහස් වෙන්නේ. එහෙනම් ප්‍රඥාව තුලින් යනකොට මේ හැම එකක්ම ප්‍රඥාවෙන් සත්‍ය දකිනකොට ඒ දේ ලැබෙනවා. හැබැයි කයින් ස්පර්ශ කළා නැහැ. ඔහුට ඒ තුල වාසය කරන්න බැහැ. ඇයි වාසය කරන්න ඒ තුලට යන ප්‍රතිපදා පුරුදු කළා නැහැ. ඒක තමයි පඤ්ඤාය මුක්ත රහතන් වහන්සේ ප්‍රතිපදාව. ඒ බුදුබාගේ මුක්ත රහතන් වහන්සේ මූලිකව ඇත්තට මූලික දේ ඇති කරගෙන යන්නේ. මූලික දේ ඇති කරගෙන ධ්‍යාන සම්වදිනවා. සම්වදලා එහි සත්‍ය දකිනවා. ඒ සත්‍ය දකිනකොට එයින් අයින් වෙනවා. සත්‍ය දකිනකොට අයින් වෙන මොකද ගොඩ නැගෙන්නේ? සත්‍ය දැකීමත් එක්කනේ. එතකොට එතන මුලින් ගොඩනගාගත්තේ පුජ්‍යල අනුබද්ධිතෝ ධ්‍යානෙ. හැබැයි ඔබතෝ භාග කෙනක්. දැන් ඔබත කියන්නේ පැති දෙකක් කියන එක. දැන් එතන පැහැදිලි කරනවා එකක් අෂ්ටේ මොක්ෂ පැත්ත යන්නේ කියන්නේ ධ්‍යානත් එක්කම තමයි යන්නේ. ඒ ඔබත කියනකොට අර වෙනම සමාධියත් එක්කම සැනසීමක් ලැබලා තියෙනවා. අනිත් පැත්තෙන් පඤ්ඤායමුත හදන වහන්සේ කියපතත් යනවා. එතකොට පළවෙනි ධ්‍යානයේ තුල සත්‍ය දකිනකොට පළවෙනි ධ්‍යානයේ කියන දේ තමන් ගොඩනගාගත්තදී අයින් වෙලා. හැබැයි අර පඤ්ඤාය මුත්‍ර හතන් වහන්සේ ගියා වගේම පළවෙනි ධ්‍යානෙ ප්‍රඥාවෙන් දැක්කා. හැබැයි ඒ ලෝකයේ තුලදී පඤ්ඤේ පළවෙනි ධ්‍යානෙ කතා කරන්න පුළුවන්. ලෝකයේදී. නමුත් පුජ්‍යලේ නැහැ. සාරිපුත් සානසික අවස්ථාවක මෙදලා එනවා. එතකොට ආනසානස යහන මොන විහෙරන වාසියකට කියන දෙවියන් ධ්‍යානෙ. මම හැබැයි ඒතුළ හිටිය කියලා හැඟීමක් නැහැ කියනවා. එතකොට අර පුජ්‍යලයා අල්ල ගන්න දේත් පුජ්‍යල අල්ල ගැනීමෙන් තොරව බාහිරව ලෝකයට විවහාර කරනකොට කතා කරන ස්වභාවයක් තියෙනවා. ඒක බාහිර ලෝකයටයි ගොචරනේ මම කොතනද හිටියේ කියලා. දැන් හිතප තැනක් මේ කතා කරන්න වෙනවනේ. නමුත් එතන සත්‍ය දකින්නකොට එතන ඉඳීමක් නැහැනේ. සත්‍යයේදී කතා කරන්න බෑ. නමුත් ලෝක වේලි තියෙනවා. ලෝකේ තමන් අල්ලගත්ත දෙයක් නැහැ මේ. තමන් අල්ලගත්ත දේ නැතිල යනවා. ඒකයි විදර්ශනා කරනකොට ධ්‍යානයක් විදර්ශනා කරනකොට එතන ගිහිල්ලා ඒකේ සත්‍ය දකිනකොට ඒ නිදහස් වෙලා එතන යම් කිසි විදියකට ධ්‍යානී ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක ප්‍රඥාව තුලින් ඇති වෙච්ච දෙයක්. මෙන්න මේකත් එක්ක ටිකක් කල්පනා කරොත් අර නේව සංඥා නාසඤ්ඤායතන කියන කාරණාවත් තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙවි. තේරුම් ගන්න. තේරුම් ගන්න සම්මානස එතනදී අර ප්‍රඥාව සකස් වීම දිහා බලන කෙනෙක්ට ධානයක් ලැබෙන ධානයෙන්ට ලැබෙනවා වගේ දෙයක් කියලා තේරෙනවද ස්වාමීන් වහන්සේ? එතන ඒ ප්‍රඥාවෙන් සකස් වීම දිගටම බලමින් දක්මින් වාසය කිරීම තුළදී ධානයකට තමන් වැදෙනවා කියලා තේරීමක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ එතන එතන මොන වගේ විදිහට හැඟීමක්ද තියෙන්නේ වගේ දෙයක් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. සර්වසර්වඥ දර්ශන නොවුනොත් හැබැයි ඒක තියාගන්න බෑ. සත්‍ය දැකීමම ඉන්නවනම් අපි හිතමු යා ලොකු දැන් ඇත්තටම සත්‍ය දකින්න කොටත් යම් සැනසීමක් ඇති වෙනවා. දැන් බොජ්ජංග ධර්ම වැඩිනවනේ. එතකොට යම් ප්‍රීතියක් සැපයක් ඇති වෙනවා. එතකොට ඒක අර බොජ්ජංග ධර්ම වැඩෙන හත්ති දකින්න දෙන්නේ නැතුව යාට ලැබිච්ච බාහිර ලැබිච්චදී අල්ලගත්තා නම් එයාට එතන ලැබපු සැනසීම තුළ පළවෙනි ධ්‍යාන කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි ඒක තියන්න බෑ. ලියා ගන්න බෑ. ඇයි යා ප්‍රතිපදාව පුරුදු කරේ නැහැ එතෙන් දෙන්න. ප්‍රතිපදාව ආවේ මේ විදර්ශනා කරමින්. විදර්ශනා කරමින්ම තමයි යාට එතන ඉන්න පුළුවන්. එතකොට යා යාට තේරුම් ගත්තොත් එතන උදර්ශනාවත් අයින් වෙලා යනවා. අර ස්වභාවයත් අයින් වෙලා යනවා. ඇයි ඒ ස්වභාවය ඊළඟට අල්ලගත්තනේ. අල්ලගන්න අවශ්‍ය ප්‍රතිපදා පුරුදු කරේ නැහනේ. කෙනස තියාගන්න බෑ. පොඩි වෙලාවක් තියෙයි මොකද සනසීමක් තියෙන නිසා නමුත් ඒ ස්වභාවයම තියාගන්න බෑ. හැබැයි සත්‍යෙම ලැකීමෙන් ඉන්නවනම් අර විදිහට ස්වභාවයක් අහු වෙන්න විදියක් නැහැ. මොකද ඒ ස්වභාවය අහු වෙන්නේ සත්‍යම දැකීමත් එක්ක. දැන් දැන් අපි හිතමු දැන් කවුද බාහිදාරු සිරිසාවිනාසේ පුක්කු සත්‍යසාවිනාසේ සියල්ලක්ම සත්‍ය දැකීමෙන් වැඩපිළිවෙල පුරුදු කරානේ. නමුත් අරවා අල්ලගෙන දැන් අපි හිතමු සුසීම සාමින්වහන්සේ බුදුරණවහන්සේ ළඟට ඇවිදිලා ධර්ම අර මේ රහත් කී කියා කියනවා නමුත් මේවා නෑ කියලා ප්‍රශ්න කරනවනේ. එතකොට බුදුරණවහන්සේ ධර්ම සාකච්ඡාවේදී රහත් වෙනවා. නමුත් අරවට ගියා මේවට ගියා කියලා එහෙම යකීමක් නෑ. එතකොට ඒක මාර්ගයේදී පුරුදු වෙනකොට Tamanට බාහිරින් ගොඩනගෙන දෙයක්. ඒක ඇත්තට අපට මේ මේ කාලේ හැටියට අපි යම් කිසි විදියකින් මේ දර්ශන අතහැරියා නම් අපට අන්න අප වේක උපාදානයක් බවට පත් වෙලා ඊට පස්සේ ඒක ආයෙ අයින් වෙනවා. හැබැයි අපි ආයෙත් එන්න යනවා. අර මූලික කර ප්‍රතිපදාවම කරන්නට වෙනවා. ඉතින් අපි මේක කාලයක් පොදු කරන්න වෙනවා. අපි යම් කිසි විදියකින් විදර්ශනාව කරගෙන ගිහිල්ලා ඒ විදර්ශනාවත් එක්ක අපි පුංචි සතුටක් ලැබමින් අල්ලගෙන ඉන ආස්වාද සමහරලාට අර බාහිර සමාධියත් එක්ක ලැබිච්ච සතුට වෙන්න පුළුවන්. අපි නමුත් ඒක තේරුම් ගන්න අපට හැකියාව නැහැ. ඇයි අපි භාග කෙනා යන විදිහට සමාධි සැපයක් පුරුදු කරපු නිසා. ඉතින් ඒක අපි ටිකක් හොඳට තේරුම් ගන්නට වෙනවා. අපි දැන් විදර්ශනා වෙනවාද අපිට? නැත්නම් අපි යම් කිසි සැපයක් අල්ලගෙන දින්නේ කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට වෙනවා. තේරුවන් සර්ණ. පැහැදිලිව සමහරවිට තේරුවන් සර්ණයි. තේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මේ ඥාන නිස්සේ සූත්‍රය ගැන බලනකොට ඒකෙන් යම් විදිහක අදහසක් වෙනවද ස්වාමීන් වහන්සේ අවම වශයෙන් ප්‍රථම ධානයවත් අවශ්‍ය වෙනවා ධර්මාභෝධය සඳහා කියන වගේ අදහසක් ඒකෙන් දෙනවා සාමාන්‍ය සම්මානයෙන් පැහැදිලි කරලා දෙන්න සේවා සම්මයි. තරසන්න අරහත්ත්වයේ පත්වීම අරහත්ත්වයට පත්වීම පිණිස ඔහුට මේ ධ්‍යාන ඇසුරු කරගෙන ප්‍රතිපදාව පැහැදිලි කරන්න. ඒක උබතෝ භාග කෙනාගේ ප්‍රතිපදාව. ධ්‍යාන ඇසුරු කරගෙන අරහත්ත්වයට පත්වීම පිණිස ප්‍රතිපදාව. එතකොට ඒකෙන් ඉස්මතු වෙන්නේ නෑ පඤ්ඤාමුත්තර හතන් වහන්සේ මේක ඇසුරු කරගෙන යනවා කියලා. පඤ්ඤායමුත්තර රහතන් වහන්සේට ලැබෙනවා. ලැබෙන්නේ පඤ්ඤායමුත්තර රහතන් වහන්සේට ලැබෙනවා. නමුත් ලැබෙන්නේ පඤ්ඤායමුත්තර රහතන් වහන්සේට ඒ විදිහට නෙමෙයි. ඉතින් ඒක නිසා ඒක ටිකක් හොඳට අපි බලන්න වෙනවා කල්පනා කරලා මේකේ මේ තියෙන මේ දේශනාව හොඳට අධ්‍යයනය කළා. එතකොට අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. තේරුවන් සර්නේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා උබතෝ භාග විමුක්ති රහතන් විමුක්ති රහතන් වහන්සේලා ගැන. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අරූපාවචර ලෝකේ නේව සංඥා නාසඤ්ඤායතන ධාන වඩවලා තමයි ඒ ස්වාමීන් වහන්සේලා එතකොට මේ අරහත් භාවයටපත් වෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ අපි නේව සංඥා නාසඤ්ඤායතනය කියන්නේ කිසිවක් නැහැ කියන අර්ථයෙන්නේ. ඒතර කොහොමද ස්වාමීන් වහන්සේ හේතුඵල ධහම දකින්නේ එතෙන්දී මේ අරහත් ත්වයටපත් වෙන්නේ? පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ ටිකක් ඒක. ත්වන් සන්නයි. ත්වන් සන්නයි. නේව සංඥාන සංඥායතන ගැන කිසිවක් නැහැ කියන එක නෙමෙයි. ආකින් සංඥායතන ගැන කිසිවක් නැහැ කියන එක. නේව සංඥාන සංඥායතන ගැන ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක. ඇත්තරම ආකින් සංඥායතනයේ කියන කාරණාවේදී ප්‍රන සමාපත්තිය තුළ ඉඳලා කෙනෙකුට විදර්ශනා කරන්න ලොකු නුවණක් තියෙනවා. ඒකයි මෙතන මේ පැහැදිලි කරේ ක්‍රමානුකූලව අර දුනුවාය ඒක මේ සාහිත්‍ය විදර්ශනා කරන්න අහු වෙන්නේ. කිසිවක් නැහැ කියන එකත් Tamanට කිසිවක්. ඒක අපට අහු වෙන්නේ නැහැ. දැන් අර දීගණක ඇවිදලා බුදුරජාණන් වහන්සේට කියනවා මම කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න ඔබ කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියන දෘෂ්ටියට කැමතියි කියලා. අන්න ඒ වගේ තමයි කිසිවක් නැහැ කියන කාරණාවත් Tamanට යමක් අහු වෙච්ච නිසා. ඒ කියන්නේ කිසිවක් කියලා දෙයක් හිතන තියෙනවා. එතනත් යමක් තියෙනවා කිසිවක් නැහැ කියන දෙයක් තියෙනවා. ඒක අහු වෙනට ඕනේ වේදනා සංඥා සංකාර විඥානත් එක්ක. ඒක අල්ලගන්න ලොකු නුවණක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි විදර්ශනා කරනකොට ක්‍රමානුකූලව වැඩෙනකොට එතන තියෙන ස්වභාවය උට අල්ලගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්නම් ඒකට අල්ලගන්න බෑ. ඊළඟට අතන නේව සංඥා සංඥා තමයි ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන එක. එතන අල්ලගන්නම් බෑ. මොකද එතන ඊටත් වඩා සිව්. ඒ නිසා තමයි එතනින් නැගිට අයින් වෙලා තමයි විදර්ශනාවක් වෙන්නේ. එහෙම නැත්නම් එතන දර්ශනා කරන්න කොහොමත් බෑ. මේ ඒ තරම්ම සංඥාව අහුවෙන්නේ. අතන අහුවෙනවා ලොකු නුණක් තියෙන කෙනාට අත්ති කිංචී කියන සංඥාව සංඥාවක් බව ඒක තමන් අල්ලගත්ත දෙයක් බව එතන සකස් වෙන බව වෙලා ඒ තුළින් නිවීම ඇති කරගන්න පුළුවන්. එහෙනම් අත්ති කිංචීට කියන කාරණාව ඔහුට අහුවෙන්නට ඕනේ නැතුව කවදාවත් ඒක තේරුම් ගන්න බෑ. ඊට සරණයි. ඊට සරණයි සරණයි පැහැදිලිවම ස්වාමීන් වහන්සේ සරණයි. දැන් මේ සූත්‍රය දේශනාවෙද්දී එතන තිබිච්ච පසුබිම මොකද ස්වාමීන් වහන්සේ අපිට මුලින් ඇහුන්නේ මේ මේ ධර්ම සාකච්ඡාවර පැහැදිලි නැති වුණා මුලින්. ඒ මේ මේ කරුණ ටික සාකච්ඡා වෙන්න තිබිච්ච පසුබිම මොකද්ද මේ මේ සූත්‍රයේ මුලදී ඒකේ අර අටුවාවේ මොකද්ද සඳහන් වෙන ස්වාමීන් වහන්සේ ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද පොඩ්ඩක් කරුණාකරලා පැහැදිලි කරන්න පුළුවන් නේද? පෙරවන් සර්ණයි. ඇත්තට මෙතන එහෙම විශේෂ දෙයක් සඳහන් වෙන්නේ මේක බුදුරණවහන්සේ විශේෂයෙන් භික්ෂුන් නමතලා මෙතනදී පැහැදිලි කරන කාරණා. දැන් බුදුරණවහන්සේ සාමාන්‍ය දේවල් තියෙනවනේ භික්ෂුන් වහන්සේලා අමතලා විතරක් කතා කරන දේවල්. ඒ වගේ භික්ෂුන් වහන්සේලා අමතලා විතරක් කතා කරන එකක්. වෙනම සාකච්ඡාවක් හෝ ප්‍රශ්න කරන එකක්වත් කිසි දෙයක් කියන්නේ නැහැ. සරවත්නෝර තමයි බුදුරණවහන්සේ වැඩ සිටිනකොට මේක කරන්නේ. ඒතර බුදුරණවහන්සේ ළම සභා මණ්ඩපයක වගේ සාකච්ඡාවක් කරනකොට බුදුරණවහන්සේම පැහැදිලි කරන අවස්ථා තියෙනවා. ධර්ම සාකච්ඡා ධර්ම දේශනා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි භික්ෂුන් වහන්සේලාට කරන සමහරට ඇත්තට මෙතන භික්ෂුන් වහන්සේ දැන් බුදුරණවහන්සේත් එක්ක කාලේ වැඩ සිටියේ ගොඩක් වෙලාවට ලොකු විදිහට මාර්ගයත් එක්ක යන අය. ඉතින් ඒකත් එක්ක මේ ඉස්මතු කරපු දෙයක්. දැන් අපි දන්නවා වේදාල සූත්‍ර කියනකොට වේදාල සූත්‍ර තුලදී ඇත්තරම ඒ වේදාල සාකච්ඡා කරන දෙන්නටම මේ විමුක්තියක් ලබන්න නෙමෙයි අන් අයගේ උපකාරයක් වෙනස වේදන සාකච්ඡාව කරන්නේ. ඒ වගේ තවත් දේශනා තියෙනවා සුත්තනිපාති බුදුරන් වහන්සේ බුදු වෙනම බුදුරුවක් මවාගෙන ඒ දෙක බුදුරන් වහන්සේ මවාගත්ත අතර ධර්ම සාකච්ඡාව. ඉතින් ඒ වගේ දේවල් තියෙන අන්න අනිත් අයට මේක උපකාරයක් පිණිස කරන ඒවා. ඉතින් ඒ වගේ මේ දේශනාවත් එතනින් භික්ෂූන්ට දැන් මෙතන ඇත්තටම පැහැදිලි කළා නෑ ඊළඟට මාර්ගඵල ලැබුවද නැද්ද එහෙම පැහැදිලි කළා නෑ නමුත් පසු කාලේනම හරි උපකාරයක් පිණිස මේ කියන ප්‍රතිපදාවක් බුදුරණවහන්සේ මේ ඉස්මතු කළා තියෙනවා මේ විදිහට මට්ටකනාගර සූත්‍රයේ පැහැදිලි කරනවා ඉතින් ගොඩක් දේශනාවල් මේ විදිහට පැහැදිලි කරනවා ඒ හැම එකම පැහැදිලි කරගෙන මෙන්න මේක උපකාර කරගෙන මෙහෙම යන්නයි පුළුවන් කියන කාරණාව තේරුම් ගන්න. ආතරුන් සරණයි සවනස මම මේ ඇහුවේ දැන් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී අපි භාවනාවක් කරනකොට ඇත්තරම දැන් මේ කර්ම ඇත්තරම වහන්සේ කියපේක ගොඩක් වටිනවා අපිට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගන්න පුළුවන් යම්කිසි ඒ වගේ අවස්ථාවක් අත්දකින්නකොට ඒක මේකයි කියලා හිතාගන්න. නමුත් ඇත්තටම අපි ස්වාමීන් වහන්සේ මේක අපි මේ කරන්නේ මේකයි කියලා හිතාගෙන කරන්න අවස්ථාවක් නැහැ නේද ස්වාමීන් වහන්සේ. <clears throat> එහෙම අවස්ථාවක් තියෙනවනේ. ඒක සරණයි. ඊට පස්සේ සරණ ඒ කියන්නේ දැන් මම හිතන්නේ අහන්න ඇත්තේ මේ අර විදර්ශනා කරමින් යනකොට විදර්ශනාවත් එක්ක යන කෙනාට ගොඩනැගෙන දේ වෙන්න ඕනේ. නමුත් ඇත්තට මෙහෙම අවස්ථාවක් නෑ. එහෙම අවස්ථාවක් නෑ. මොකද මේ ඒක Tamanට මේක ඇත්තටම මේක මේ ගොඩක් වැදගත් වෙන්නේ අපට අපිට මේකට වටහා ගන්න. ඒක දුම් ගන්න. මොකද ඒකත් එක්ක අපි ගොඩක් මේකේ මම ඔයාලා මගෙන් ඇහුවේ නෑ මේ ප්‍රශ්නේ ඒක තේරුම් ගන්න ඕනද මම නිවසනේ ආසඤ්ඤායතන ගැන හිම කියපු කාරණාවේදී ඒක අපිට මේ අපේ නුමන දිනු කරගන්න මේ ගොඩක් හේතු වෙනවා. ඉතින් ඒකයි මේ දේශනාවල් තියෙන වැදගත්කම. අපි දේශ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් අපි කල්පනා කරනකොට අපේ ආධ්‍යාත්මික ඒකෙන් ප්‍රඥාව වැඩෙනවා. එතකොට අපි දැන් මෙතෙන්ද ගියේ මෙතෙන්ද ගියේ නැත්නම් හරි මේ කොනේ කියලා එහෙම ප්‍රතිපදාවක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට තේරුම් ගත්ත කියලා ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් එහෙම තේරුම් අරගෙනම යන්න ඕන කියලා හේකුත් නැහැ. ඉතින් ඒක නිසා හැබැයි දැන් ධ්‍යානය වලට යන කෙනාගේ ඒ උපදෝභාග කෙනාගේ ප්‍රතිපදාව එහෙම තියෙනවා. මේ උපදෝභාග කෙනාගේ ඉස්සර කරන්නේ. ඒ එයාගේ එහෙම තියෙනවා. දැනගත්ත පරිදි ධ්‍යාන කරනකොට අල්ලගෙන වැඩන්නේ. ඊළඟට ආයදර්ශනා කරනවා එතනින් එහාට යන්න. ප්‍රඥා මුත්ත වෙන කෙනාට දැන් මම මෙතන දින් දැන් මම මෙතන දින්නේ කියලා එහෙම හැවිල්ලක් නැහැ. එහෙම තේරුම් ගැනීමකුත් නැහැ. එහෙම තේරුම් ගත්තනම් අර මම කලින් පැහැදිලි කරා වගේ එයා එතන අල්ලගෙන ආපස්සට ඒ කියන්නේ ආපහු එයා මේ අර අල්ලගත්ත ස්වභාවයක් තිබ්බ නිසා දැන් මේ ප්‍රතිපදා පුරුදු කරපු නිසා ඒ ධ්‍යානෙ පවත්වන්නත් බැහැ. ආව උදසනා කරොත් තමයි ඒ විදිහට ගමන් කරන්නේ. හැබැයි යා ධ්‍යානයක් කියලා අල්ලගන්න නැති වෙනට ඕනේ ඉතින් හැර ගමන් කරන්නේ. ඒක රසන්න. ලේගන තේරුවක් සන්නේ ස්වාමීන් වහන්සේ අර දැන් නේම සංඥා නාසඤ්ඤා එතන ආයතනයේ ඉඳගෙන ඒ විදර්ශනා කරන්න බැරි අර එතනදී දැන් එයාට සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලානේ තියෙන්නේ එතකොට දැන් මේක අපි උපාදාන ස්කන්ධවල අනිත්‍යභාවය දකින්න සංඥාවකුත් අවශ්‍ය වෙනවනේ යම්කිසි සංඥාවක් අවශ්‍ය වෙනවනේ ඒක දිගටම පවත්වා ගන්න බැරි නිසාද එතනදී එහෙම වෙන්නේ කියලා තේරුම් කරලා දෙනවා නම් ගොඩක් පිං ස්වාමීන් වහන්සේ. ඊට සරණයි. ඔව් ඒ නිසා තමයි ඒක දර්ශනා කරන්න බැරි. يعني දර්ශනා කරන්න යට අල්ලගන්න බෑ එතන. ඒක නැත්තෙත් නැත්තෙත් නැහැ කියන සංඥාවක් බව ඇයි දැන් අතන කිසිවක් නැහැ කියන සංඥාවක් ඇති බව තේරුම් ගත්තත් ඉතින් එහාට ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන සංඥාවක් අල්ලන්න බෑ. ඒ දෙපැත්තම ගන්න ඕනේ. ඒ නිසා ඒක සංඥාව අල්ලන්න බෑ. එතනින් නැකිටලා තමයි විදර්ශනා කරන්නේ. හැබැයි නැකිටලා මම අර කිව්වේ ප්‍රශ්නේදී නැකිටලා විදර්ශනා වෙනවා කියන කාරණාව කල්පනා කරලා නෙමෙයි. නැගිටලා උදර්ශනා වෙනවා කියන්නේ කල්පනා කරilla. ඒතර උදර්ශනා වෙන්නේ කල්පනා කරilla උදර්ශනා කිරීමක් නෙමෙයි. මම මෙහෙම හිටියා, එතන මෙහෙම උනේ කියලා විස්තර කරillක් නේ. නමුත් ඒක නෙමෙයි දැන් පඤ්ඤායමුත්ත රහතන් වහන්සේ ගැන විස්තර කරනකොට මහානදා සූත්‍රය පැහැදිලි කරනවා මේ හැම එකම සමුදේ අස්තංගමේ ආස්වාද ආදී නිසා ඔක්කොම දකින්නවා කියලා. පඤ්ඤායමුත්ත සූත්‍රෙත් එහෙම පැහැදිලි කරනවා. එතකොට එහෙනම් මෙතන මේ කියපු කාරණාව කොහොමද තේරුම් ගන්න කියන එක. අතන කොහොමද දර්ශනා කරන්න බෑ ඒ කියපු කාරණාව හරි. ඒ නිසා තමයි දර්ශනා කරන්න බෑ. එතකොට එහෙනම් නැගිටලා උදර්ශනා කරන්න නැගිටලා උදර්ශනා කරන්න මේ කරනවා කියන්නේ කල්පනා කිරීමක් වෙන්න බෑනේ. එහෙනම් මේක උබතෝ භාග වෙන කෙනාට සමාපත්ති සමාවදිමින් යන කෙනාට එතන විදර්ශනාවක් බවට පත් වෙන එක කොහොමද කියන එක අපි වඩා හිතන්නට වෙනවා. ඒක අපට ගොඩාක් නෝනින් ඉමසන්නට ඒ කාරණාව උපකාරයක් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඒක පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි බොහොම පිං ස්වාමීනා. ස්වාමීන් වහන්සේ එතන මට ටිකක් කල්පනා කරන්න කිව්වම මට ටිකක් එතන හිතුනේ ස්වාමීන් වහන්සේ ධානයකට සමවැදිලා ඒ ඉන්න අවස්ථාවක ඇත්තටම එතනින් එළියට එන්න ඕන කියන එකෙන් අදහස් වෙන්නේ මට තේරෙච්ච ස්වාමීන් මේ හැම දෙයක්ම මේ මොහොතේම දකින්න ඕන කියන දේ නේද කියලා වගේ දැන් ඇත්තටම පංච උපාදස්කන්ධේ පුදේවැය මේ මොහොතේම දකීම මිසක් ඊයේ වෙච්ච දෙයක්වත් හිත වෙච්ච දෙයක්වත් බලලා කෙරෙන්නේ නැහැ කියන එක වගේ දෙයක් නේද ස්වාමීන් වහන්සේ කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. හරිද කරන්නේ මාව ස්වාමීන් වහන්සේ. ඔව් තෙරවසන එහෙම එකක් තවත් මතු කරේ. ඒකට අපි කොහොමද එහෙනම් එතන මේ ඒ වෙලේ නිවසන යන සංඥායතනය තුල දකිනවා කියන කාරණා වෙන්නේ. දැන් ඇත්තටම රූපාවචර අනිඥා තුලදී රූපාවචර ධ්‍යාන තුලදී පංචපාස්කන්ධයේ ඒ ධ්‍යානයත් එක්කම තේරුම් ගන්නවා. තේරුම් අරගෙන එතන සත්‍ය දැකලා නිදහස් වෙනවා. නමුත් මෙතන ඒක තේරුම් ගන්න දැන් අරූපාවචර ධ්‍යානදී රූපා රූපාවචර අරූපාවචර ධ්‍යානයේ මුල් තුනේදී රූපය අල්ල ගන්නත් බෑ. නමුත් දැන් මෙතන රූපය කියලා දැකිය ගොඩනගා ගත්තේ නෑ. නමුත් මෙතන යා ගොඩනගා කිසි දෙයක් අල්ල ගන්න බෑ. ඒතකොට එතන නගින් නැගිටිනාට පස්සේ කල්පනා කරලා නෑනේ. කල්පනා කරලා නෙවෙයි දර්ශනාවක් වෙන්නේ. ආ දැන් මෙතන මේක තිබ්බ කියලා ඒතකොට සමුදයක් දැක්ක වෙන්නේ නෑනේ. නමුත් නැගිටිනකොට නැගිටීමෙත් එක්ක එතන ඇත්තටම දැන් පඤ්ඤායමුත්ත කෙනා ගැන ටිකක් හිතන්න ඕන. පඤ්ඤායමුත්ත රහතන් වහන්සේ එයා අරහත්ට යනකොට ප්‍රතිපදාවෙන් හැටියට ඔන්න දැන් මූලික කාමය දිට්ඨියට පැමිණිච්ච කෙනා සම්මා අදිට්ඨියට පැමිණිච්ච කෙනා අනාගාමී ඉනකම්ම එයාට කාමරාගයේ පටික ඇති වෙනුනේ. ඒතර මේකත් එක්ක සත්‍ය දකිනකොට කාමරාග පටික දුරු වුණාට පස්සේ කාමරාග කාමයේ රාගයේ මේ කාමරාගයේ පටිකේ හිත පිටන්නේ. නමුත් හිත නොපිහිටියට නිදහස් වෙන්නේ නැහැ. මොකද ඊළඟට හිත පිහිටනවා අරූපාවචර. ඒත් සමාධිය හිත පිහිටන රූප රාග රූප රාගත් එක යන. නමුත් එයා පඤ්ඤාමුත්ත කෙනා රූප රාග රූප රාග කියන දේ එයා පුරුදු කරන්නේ. දැන් පිටුම් දැන් සමාධිය අනාගාමී කරන පරිපූර්ණ අනාගාමී කෙනාට කවදාවත් අහපව් කාමයක්. කියන්නේ කාම සංකල්පනාවක් කුසලනේ. ඒ නිසා සමාධි සම්පූර්ණ. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර නැත්නම් මොනවා හෝ සමාධියක් නාවක හිත පිහිටපු නිසා එතන පංචපාස්කන්ධ සත්‍ය දකිනවා. හැබැයි ධ්‍යානයේ තමන් අල්ලගත් එකක් නෙමෙයි. ඊළඟට දෙවෙනි ධ්‍යානට සමාදිනවා. සමාදිනවා කියන්නේ දෙවෙනි ධ්‍යානයේ හිත පිහිටන පළවෙනි ධ්‍යානයේ සත්‍ය දැකලා නිදහස් වුණාට පස්සේ. <coughs> දෙවෙනි ධ්‍යානයේ සත්‍ය දැක්කම නිදහස් වුණාට පස්සේ තුන්වෙනි ධ්‍යානෙට පිහිටනවා. ඊළඟට හතරවෙනි ධ්‍යානෙ. ඊළඟට කාම ආකාසානංචායතනෙ. ඊළඟට විඥානංචායතනෙ. ආකින්චඤ්ඤායතනෙ. හැබැයි මේ එකක්වත් ඔහු වැඩිව නැහැ මේ යන්න ප්‍රතිපදාව කියන්නේ ඇත්තටම දැන් අපි දැන් මේ කළ ටිකක් වෙලාවා ගිහලා එහෙම නෙමෙයි යා පඤ්ඤාමුත හතන් වහන්සේ ඉක්මනින්ම යන ප්‍රතිපදාවකට මේක පැහැදිලි කරන්නේ මොකද මේ දර්ශනාවත් එක්ක ඉතින් යනවා දැන් මේක පැහැදිලි කරනවා ධාතු බං සූත්‍රය තුල ධාතු බං සූත්‍රය පැහැදිලි කරනවා මේ පිරිසිදු උපේක්ෂාට ආවක් කෙනාට හිත අරූපාවචර පැත්තට ඒ කියන්නේ ඇත්තටම ඒතකොට රූපාවචර දේවල් ඉක්මවලා අරූපාවචර පැත්තට හිත යොමු කරන්න පුළුවන් කියනවා හිත යොමු කරොත් ඒ තුල හිත පිහිටනවා කියනවා. ඒ නිසා එයාට සංකතයක් බව තේරුම් ගන්න නිවෙනවා කියනවා. එතකොට එතන අරූපාවචර හතරම පැහැදිලි කරනවා. එතකොට අරූපාවචර සමාධිය කියන ස්වභාවය සත්‍ය දකිමින් යන්නේ. හැබැයි එතෙන්ද ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ඒක උපාදාන කරගෙන ඒක අල්ලගෙන ඒක මගේ කරගෙන නැහැ. හැබැයි සත්‍ය දැක්කේ ඔන්න අතරන ධ්‍යානය අයින් වුණාට පස්සේ රූපාවචර සමාධිය. ඊළඟට අරූපාව. දැන් මේක අර ස්ටෙප් බයි ස්ටෙප් කියලා අර එහෙම සිදුවෙන ක්‍රියාවක් නෙවෙයි. මේක විමුක්ත ප්‍රඥාව නිසා කෙනෙකුගේ වැඩ පිළිවෙත හැදෙන්නේ පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ සත්තාවාස නමේ මේ කියන්නේ විඥානක්ටි හතයි ආයතන දෙකයි කියන මේ සියල්ලංගෙම සමුදේ අස්තංගමේ ආස්වාද ආද නිස්සරණයේ දැක්කලා නිදහස් වෙච්ච කෙනාට අරූපාවචර ධ්‍යාන ක්‍රමානුකූලව ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දකිනකොට මම අල්ලගෙන නැහැ. ඒතර මම අල්ලගත්තේ නැති නිසා ඒක අදාළත්වයක් නැහැ. මොකද ඒක යාට සංඥාවක් හිතට ගොචර නැහැ. මම සත්‍ය දැක්කේ එතන. ඒකෙන් නිදහස් වෙනවා. එතකොට හතරෙන් අරුපාවචන හතරෙන් නිදහස් වෙලා කියලා නිවෙනවා. හිත පිරෙන දරක් නැතිලා යනවා. නැත්තම් හිත පීටනවා. දැන් උබතෝ භාග යනකොට පළවෙනි ධ්‍යානයේ සමවැදුණා. කාමෙන් අයින් වෙලා. දැන් ඒ සත්‍ය දකින්න නුවණක් තියෙනවා. ඔන්න පළවෙනි ධ්‍යානයේ විදර්ශනා කරනකොට ඒකෙන් අයින් වෙනවා. ඊළඟට ඒක සත්‍ය දකිනකොට යාට පුළුවන් දැන් පළවෙනි ධ්‍යානය ඊළඟට මේ දෙවෙනි ධ්‍යානය හිතපත් කරන ආයෝජනා කරන්න පුළුවන්. නැත්තම් පළවෙනි ධ්‍යානය දා ආයෝජනා කරනකොට අර පඤ්ඤාය මුත්‍ර හතන හොස ගියේ ඒ අනිපත හිම් යනවා. ඔබද ඔබද කියන්නේ ඒක දෙපැත්තම තියෙනවා කියන එක. සම්පත්‍යයෙන් ගන්නත් පුළුවන්. එයාට පඤ්ඤාය මුත්‍ර සාමින් හොස ගියේ ප්‍රමිතය යනවා. එතකොට ආකාස මේ ආකාසානං චෛතනී ඊළඟට විඥානංචායතන ඊළඟට ආකින්චඤ්ඤායතන දැන් ආකින්චඤ්ඤායතන සමාපත්තියට සමවැදිලා ඒ එහි සත්‍ය දැක්කට පස්සේ ඒකෙන් හිත අයින් වෙනවා ආකින්චඤ්ඤායතන සමාපත්තිය හිත පිටන්නේ නැහැ මොකද ඒකෙන් නිදහස් වෙනවා ඒතර හිත පිටන්න තියෙන නේව සංඥා නාසඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියට හිත පිටනවා ඔබ දෝභාග් කෙනාගේ ඒතර වාසය කරනවා හැබැයි ඒකෙන් නැගිටිනවා නැගිටලා සත්‍ය දකින්නවා කියලා කියන්නේ. නැගිටිනකොට හිත පිටන්නේ කොතනද? ආගඥාඥායතන සමාපත්තියේ සත්‍ය දැකපු කෙනාට දැන් මේ අවසාන මොහොත ඇත්තටම තමයි බුදුබක් කෙනාගේ අවසාන වශයෙන් මේ සත්‍ය දකින්න එක. ආගඥාඥායතන සමාපත්තියේ සත්‍ය දැක්කට පස්සේ හිත එතනින් පල්ලෙහාව පුජ්‍යලයකට පිටන්නේ නැහැ. ඒ නේව සංඥා සංඥා සමාපත්තියෙන් නැගිට්ටා. මොකද ඒක තුන දර්ශනා කරන්න බෑ. එතකොට ප්‍රඥාව තුලින් ඔහුගේ යන්නේ කොතෙන්ද ආකින්චඤ්ඤායතනයෙන් සත්‍ය දැකපු නිසා නේව සංඥාන සංඥායතනයේ ප්‍රඥාවෙන් දකින්න. සමාපatti වශයෙන් නැගිට්ටා. සමාපatti වශයෙන් නැගිටිනකොට එතනින් පල්ලේ ආකින්චඤ්ඤායතන සමාපත්තිය නෙමෙයි ඔහු ඊළඟට යන්නේ මොකද ආකින්ච සමාපත්තිය සත්‍ය දැකපු නිසා නේව සංඥා නාසඤ්ඤායතන කියන දේ ප්‍රඥාව තුලින් දකිනවා ඔහුට ඒක ගෝචර නැහැ ඇයි ඔබතුමා කරනට ප්‍රඥාව තුලින්ට තැනට ඒක ගෝචර නැහැ අන්න ඒක සත්‍ය දැකලා නිවෙනවා. එතකොට ඒකෙන් නැගිට්ටා. සමාපත්තියෙන් නැගිට්ටා. කයෙන් ඉස්පස් වෙලා නෑ දැන්. ප්‍රඥාවෙන් ඉස්පස් වෙලා යනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිපදාව බුදු භාග කෙනා කියනකොට එයාට අර දෙපැත්තම තියෙනවා. ඉතින් මේක ඇත්තනම් අපි අර මේක අර මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා අපිට ඒකට ගිහිල්ලා පුරුදු කරන කාරණාව නෙමෙයි අතර අද කාලේ පඤ්ඤාය මුක්තව කෙනෙක් සිටිනවා කියන කාරණා ගොඩක් හිතන්නම වර මොකද එච්චර නෝනක් මේ කාලේ නෙయ్య එතන නෙయ్య කියන පුජ්‍යල තමයි ගොඩක් වෙලාට මේ කාලේ සිටින්නේ. මේ අර කිප්පා විඤ්ඤා කියන කට්ටිය ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා මේ ප්‍රතිපදාවල් අපිට අපේ ජීවිතේට චින්තනීය මෙහෙවන්නට ගොඩක් උපකාරයක් වෙනවා බුදුරණවහන්සේ මේ දේශනා කරපු මේ ධර්මයේ නිරවුල් කරගන්නට ඒක අපට ගොඩාක් සම්මාදිට්ඨියට හේතු වෙන්න පුළුවන්. ත්‍රිවසන්න. ත්‍රිවසන්න. තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස අර දැන් ස්වාමීන් වහන්සේ අර විස්තර කරපු ඒ අර මේ සංඥා සංඥාතනයේ ගිය කෙනා අර ආකින්චනායතනයේදී සත්‍ය දැකලා තිබුණු නිසාද ඒ සමාපත්තියෙන් අයින් වෙනකොට නිදහස් වෙන්න කියලා මට එතන පොඩ්ඩක් පැහැදිලි වුණේ නැහැ ස්වාමීන් වහන්සේ කරුණාකර පොඩ්ඩක් නැවත ඒ තැන පහදලා දෙනවා නම් ගොඩක් පිං ආකි දැන් එතන දැන් ඔබ මේ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ ප්‍රතිපදාව පැහැදිලි කරන්නේ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ මේ හැම එකම සත්‍ය දැකීමෙන් යන්නේ. එතකොට යා ඒ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේනේ පැත්ත. එතකොට ආකි සංඥායතනීය සත්‍ය දකිනකොට නේව සංඥානා සංඥායතනීය තමයි හිත පිටන්නේ. හැබැයි ප්‍රඥාවෙන්. ඔහුට නේව සංඥානා සංඥායතනීය හැඟීමක් නැහැ. ඒකේම සත්‍ය දැක්කම තමයි නිදහස් වෙන්නේ. එතකොට එතන අකෙච්චිනේ ඇතුළේ සත්‍ය දැක්කම පස්සේ ආපස්සට එන්නේ නෑනේ. ඉතින් ඉස්සරහට. මොකද ආපස්සට පස්සට ඔක්කොම දැකලානේ තියෙන්නේ. එතකොට උබතෝ පඤ්ඤාය උබතෝ භාව කෙනාත් ආකින්චඤ්ඤායතනයේ සමාපත්තියට සම්බන්ධලා එහි සත්‍ය දකිනකොට ඒකෙන් නිදහස් වෙනවා. අමුත්දාස හිත පිළිහිටන්නේ. දැන් එයා තාමත් අනාගාමී නම් ඒක ඇත්තම අරහත් වෙනට නම් එයා දැන් නේව සංඥා නා සංඥායතන සමාපත්තිය වශයෙන් සම්බන්ධෙන්න පුළුවන්. මොකද ඔකට ඒ රාගය තියෙනවා. එතකොට එතන පුජ්‍යල වශයෙන් කොට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඔහු ඒකෙන් නැගිටිනකොට මොකද එතන උදස්නා කරන්න බෑනේ. නැගිටිනකොට ඔහුට පුජ්‍යල වශයෙන් උපාදාන කර ගැනීම ආකිචඤ්ඤායතන ස්වභාවය දුර වෙලා. පුජ්‍යල වශයෙන් ආකිචඤ්ඤාය සමාපත් සත්‍ය දැකපු නිසා ඒ පුජ්‍යල වශයෙන් රාගය ඇති කර ගැනීම ස්වභාවය දුර වෙලා. එහෙනම් ඔහුට ඒ තුළ ඉති පිරණ විදියක් නැහැ. එතකොට එහෙනම් නැගිටිනකොට මොකද මේ ගොඩවන ගොඩක් මෙයා නෝන දිනු කරගෙන යන්නේ මෙයා. මේ අසාමාන්‍ය නෝන. ඒකෙන් නැගිටිනකොට එහි සත්‍ය දකින්නවනේ. සත්‍ය දැක්කේ අතන කල්පනා ශීලයක් නෙමෙයි. ආකින්චඤ්ඤතන සත්‍ය දැකපු නිසා එතනින් පල්ලට ඉත පිහිටන්නෙත් නෑ. එතන නෝන අධික වශයෙන් තියෙන නිසා නේව සංඥා නාසඤ්ඤා ඇතින් ප්‍රඥාවෙන් දකින්න. ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්නේ. හැබැයි නේව සංඥා නාසන සමාපත්තිය නෙමෙයි. ඒකෙන් නැගිට්ටා. ප්‍රඥාවෙන් නේව සංඥා නාසඤ්ඤා ඇතිනේ සත්‍ය දකින්න අර පඤ්ඤාය මුත්තර හදනවා. දකින්න විදිය තමයි. අන්න ඒ විදිය තමයි එතන ඒ කාරණාව එතන විදර්ශනාවක් කියන දේ සිදුවන්නේ විදර්ශනාවක් කියන්නේ එතන සත්‍ය දකින්න එක. නැත්තම් එතන අපි කල්පනා කිරීමක් නෙමෙයි සිදුවන්නේ. උබතෝ භාග කෙනාගෙන තේරුම් ගන්න පඤ්ඤායමුත්ත කෙනාගෙන හරියට තේරුම් ගත්තොත් ඒ උබතෝ භාග කෙනාගේ ඒ පැත්ත තේරුම් ගන්න පුළුවන්. මොකද උබතෝ භාග කියන්නේ දෙපැත්තම තියෙනවා කියන එක. තේරුවසන්න. දැන් ගොඩක් පින් තේරුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ මේ අර පොට්ටපාද සූත්‍රයේදී අර පොට්ටපාද පරිප්‍රාජක කර බුදුරජාණන් වහන්සේ කියලා දෙනවානේ අර ආකින්චාඥායතනය දක්වා වඩු කෙනෙක් එහෙම චේතනාවක් මට ගැලපෙන්නේ නැහැ මේ එම නිසා චේතනා පැවැත්වීමේ මම වලකිනවා අන්න එහෙම එහෙම එහෙම පවතින කෙනාට අමෘතය ස්පර්ශ කරනවා කියන එක අන්න ඒ එතනින් අපිට ඉඟියක් යනවා නේද මේ ඇත්තටම මේ මේක සකස් කිරීමක් ඒක චේතනාවක් වශයෙන් ඒක මේ සකස් කිරීමකින්ම තමයි කෙනෙක් මේ මේ ආකින්චායතනේ හෝ මේ ඉහළ මේ ඕනම ධාන තත්ත්වයක් උපදවා ගන්න කියන එක එතන ඉංගියක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඒකම යාරේ ඒ සංකත ස්වභාව ඒ සංස්කාර ස්වභාවය වටහා ගන්න නැතිකම් මේ කොහොමද මේ අර නිවන ස්පර්ශ කරන්න බෑ කියන එක ඒ කියන්නේ මේ නිවීමක් වෙන්න බෑ කියන එක නේද එතනින් කියවෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් ඒකත් ඒ කියන්නේ ඇත්තටම අපිට මේ චේතනාවකින් අපි මේ ලෝකයේ සකස් කරගන්න බවත් මේ සංකල්ප ස්වභාවය අපි තේරුම් ගන්න තාකල් අපට මේක නිවීම මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න බෑ කියන එකත් මෙහෙ මේකින්ම ඉස්මතු වෙනවා මොකද නැත්නම් අපි ඇත්තටම අර දර්ශනාවක් කියන්නේ මේ පළවෙනි ධ්‍යානයකට හෝ දෙකට හෝ තුනට හෝ නැත්නම් අරූපාවචර ධ්‍යානයට ගිහිල්ලා අර දැන් මේක අනිත්‍යයි මේක දුක්ඛයි මේක සංස්කාරයක් කියලා නිකන් කල්පනා කරලක් නෙවෙයි ඒකත් තව චේතනාවක් නේ ඒකත් අපි සකස් කරගෙනින්න එකක් නේ ඉතින් එහෙම දෙයක් නෙවෙයි මේ සකස් වෙන ස්වභාවය හරියට තේරුම් ගැනීමත් එක මේක පුරුදු වෙන එකක් එහෙම නැතුව අපිට මේ චේතනාවකින් ඉතුරු දෙයට ගිහිල්ලා අපි මේ මේක මෙහෙම අනිත්‍ය දුක්ඛය දැන් අපි ගොඩක් වෙලාවට කල්පනා කරනකොට ගොඩක් වෙලාවට හිතන්නේ දැන් සමාධියකට ගිහිල්ලා අපි මේ උදසනා කරනකොට මේ පහසුයි කියලා. ඒ පහසුව මේ ප්‍රතිපදාව මේ මේ විදිහට පුරුදු කරගෙන යනකොට නැත්තම් අපි එතනද ගිහිල්ලා සංකල්පයක් තමයි අපිට හිතන්න තියෙන්නේ. සංකල්පකින් තවත් දෙයක් ගොඩ නැගී. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් ඒතන් සන්තන් ඒතන් පණිතන් අදිදන් සබ්බ සංකාර සමතෝ කියලා සංකල්පයක් ඔස්සේ සමාධිය ගොඩ නගන්න. අපි හිතනවා මේ නිවන ස්පර්ශ කරා කියලා. ඒ විදිහට පුරුදු කරා කියලා කවදා නිවන ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක සමාධියක්. හැබැයි එතනත් මොන හරි සමාධියක් ගොඩ නැගී. හැබැයි ඒක මට ගොඩ නැගෙන දෙයක්. ඉතින් ඒක නිසා අපට අනිවාර්යයෙන්ම මේ මේ සකස් වෙන ස්වභාවය තේරුම් ගන්නට වෙනවා මේක නිදහස් වෙනට. ඉතින් ඇත්තට මේ දේශනාව අපට ගොඩක් දැන් මේක අපට ඇත්තටම සමාලලට අගෝචර දෙයක්. මේ ස්වභාවය මොකද අපි ප්‍රතිපදාව කොතෙන්ද යන්නේ අපි ඔක සම්පූර්ණ මේ කාරණා මොකද්ද කියලා තේරුම් ගන්න. නමුත් මේක එක්ක මේ කියපු බුදුරණවහන්සේ මේ ඉස්මතු කරපු මේ කාරණාව අපට අපේ නුවණ දිනු කරගන්න හේතුවක් වෙනවා. අපි මේ සකස් කරගන්න වැඩපිළිවෙල කුමක්ද කියන ගන්න තේරුම් ගන්න හේතුවක් වෙනවා. ඒකයි අපි බුදුරණවහන්සේ දේශනා අධ්‍යයනය කිරීම තුළින් අපට සමාධිතයට ඒක හේතුවක් වන්නේ. ඉතින් ඒක නිසා අපි මේ සකස් වෙන වැඩපිළිවෙල තේරුම් ගන්න ප්‍රතිපදාවට තමයි දේවල් ගැන අමුතුවෙන් අපිට හිතන දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ ප්‍රතිපදාව ටික අපි පුරුදු වෙනවාමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. රොන්සන්නේ සවෙන්නස් අනිත් ප්‍රශ්න අහනකම් සවෙන්නස් මම මේ පොඩි ප්‍රශ්නයක් අහනවා සවෙන්නස් පරිණිවරණ සූත්‍රයේදී කොහොමද මට මතක හිටියේද බුදුරජාණන් වහන්සේ අන්තිම මොහොත්වලද ස්වාමීන් වහන්සේ මේ මේ වගේ ධාන වලට සමවැදිලා අපෝ නැගිටලා අපෝ ධාන වලට සමවැදිනවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ අවස්ථාවදී බුදුරජාණන් වහන්සේ දැන් ආකාසඤ්ඤායතන වගේ ධානයකට කියන්නේ සමවැදින්නේ ඇයි ස්වාමීන් වහන්සේ? දෙතරොස් සන්නයි. එතන ඇත්තටම දැන් බුදුරණවහන්සේ තරන්නේ මේ අර සාරිපුත් සන්නාස මම අර විස්තර කරේ. එතකොට ලෝකයේත් එක්ක කතා කරනකොට ඒ සම්මාපත්‍ර සම්වදිනවා. ඊළඟට අවසානයේට කියනවනේ ඒ හැම එකක්ම ලෝකයේ තුලදී දැන් රහතන් වහන්සේට හැඟීමක් නැහැ. එහෙම නමුත් ලෝකයේ කියන කාරණාවත් එක්ක තමයි තේරුම් ගන්න. දැන් රහතන් වහන්සේ තේරුම් ගන්නවනේ මේ රජතුමා දැක්කම රජතුමා කියලා. රජතුමා තේරුම් ගන්න තියන්නේ මේ ආකමහෝපාසිය කියලා තේරුම් ගන්නවා. එතකොට ඒ තේරුම් ගැනීම තියෙනවා. නමුත් එතන පටිච්චසමුප්පාද සියල්ල සකස් වීමක් නැහැ. ඒ වගේම තමයි අර ධ්‍යානිය මොකද්ද කියන කාරණා තේරුම් ගන්නවා. ඒ හැම එකකටම සමවැදිලා ඊළඟට ඒ ඔක්කොගෙම නැගිටලා නිවෙනවා. එතකොට ඒක දැන් අපි ලෝකයේ තුල අපි මේ දකින්න දේ රහතන් වහන්සේ දකින්න දේ හිතන්නට ඕනේ. හැබැයි රහතන් වහන්සේ පටිච්චසමුප්පාද සියාවලියත් එක්ක පනවන්න බෑ. ඒකත් කල්පනා කරන්න වෙනවා. නමුත් රහතන් වහන්සේ අපි මේ දකින්න න්‍යාය ඔක්කොම දකිනවා. දැක නැත්නම් හඳුනගන්න බැරි වෙනවනේ. ඒ වගේම තමයි රහතන් වහන්සේත් ඒ ස්වභාවයට සමවැදිනෙක් වෙන්නේ. ඒකට සමවැදිලා බුදුරණවහන්සේ ඒකට සමවැදිලා නැගිටලා පින්නම් පානවා. ඇයි ඒක ඊළඟට උපාදාන කරගන්න නැත උපාදානේ නැහැ. නමුත් ඒක ලෝකයේත් එක ස්වභාවයක් හැටියටම ප්‍රමාණිකූල එකින් එකට එකතු අතර ගිහිල්ලා ඊළඟට අරූපාවචර සමාධිය ආයාපස්සට ඇවිදilla ඊළඟට හතරන දෙහාන්ට ගිහිල්ලා ඊළඟට ඒ නැගිට අපිරනම් පානවා. ඒක අර සාමාන්‍ය හඳුනා ගැනීම වගේම තමයි. ඒක පුජ්‍යලේ හැටියට ලෝකයේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ලෝකයේ තුල බලනකොට පුජ්‍ය හැටියට ඒක හඳුනා ගැනීම තියෙනවා. නමුත් නිදාසීමේදී එහෙම පණවන්න බෑ ඒ సంతානිය තුල ඒ පටිච්චසම්පද ක්‍රියාවල සිදුවෙන බව. ඒක මේ ලෝකයේ තුල අපි සාමාන්‍යයෙන් කෙනෙක් හඳුනා ගන්න ආකාරය පිළිබඳව කල්පනා කරන එක ටිකක් තේරුම් ගන්න පහසුයි. බුදුරන් වහන්සේත් ලෝකයේ තුල හඳුනා ගන්නව නේද කියන එක. හැබැයි පරිසම්පාද එක්ක අදාල් කරගන්න බෑ. ඊළඟ සන්න. ඊළඟ සන්න සන්න. පෙරවන් සාමි ස්වාමීන් වහන්සේ මේ කාරණා අර කලින් මහත්යාපු එකට සම්බන්ධව අර චේතනාව තියාගෙන අර ධානයක චේතනාවක් තියෙනවා කියන එක ගැන දැන් යම් කිසි ධාන ඒ ගතියක් ඒක පවත් දිගට පවත්නවා නම් එතන පැවැත්ෙන්නේ අර සියුම් ඒ ගතියට අදාළ මානසිකාරයක් තියෙන හින්දා නේද ඒක ගතිය ඒකම පවත්වා ගන්න උපකාරී වෙන්නේ එතකොට එතන ඒක අර සම්බේ ධම්මා මානසිකාර සම්භව කියලා වගේ එකක් මට මතක් වුණා ඒ වගේ එතකොට එතන ඒක යම්කිසි අවස්ථාවක මේක මේ සමුදේ විදිහට හේතු ඒක පවතින කන් තමයි ඒක තියෙන්නේ කියන එක දැනගත්තාම වගේ එතනිනුත් ඒ අවබෝධයක් තරහා යන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි සාමාන්‍යයෙන් තිරුවන් සරණයි. ඔව් ඒ එතන ඇත්තටම මේ අපි මානසිකාරය කරන එකත් එක්ක තමයි අපේ එතන පැවැත්ම තියෙන්නේ. සබ්බේ සබ්බේ ධම මානසිකාර සම්භව කියලා තියෙනවනේ. ඒකෝර අපට අහු වෙන්නට ඕනේ නම් මෙතන ඒ විදිහට අපි මානසිකාර කිරීමක් කරන බව ඒ වගේම මානසිකාර කිරීමකට ගොඩනගෙන පදනමක්. එතකොට ඡන්ද මූලක පස සමුදය කියලා තියෙනවා ඡන්ද මූලක සබ්බේදම් පස සමුදය සබ්බේදම්ම. එතකොට මේ කාරණා ඔක්කොම අහු වෙනකොට අන්න සකස් වීමේ ඒ ස්වභාවයෙන් ඊට අහු වෙනවා. නැත්නම් අපට මූලිකව මම මානසිකාර කියන එකත් අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද මම මානසිකාර කරන ධ්‍යානයත් තුළ කියන එක මම මානසිකාර කරනවා කියන කාරණාවත් නැතුව අර ඡන්ද මූලිකා පස්සේ ඡන්ද මූලිකා සම්බෙදම්මා පස්ස සමුදි සම්බෙදම්මා කියන කාරණා දෙකත් එක්කම වුණොත් අන්න එතනදී සම්පූර්ණ සකස් වෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට අපට අහු වෙනවා මම මානසිකාර කරනවා කියන එක. ඒක විතරක් නැතුව අරත් එක්ක අහු වෙනවනම් එතන හරි. එතකොට දැන් ගාඩ අවිද්‍යාව කියන කාරණාවත් අහු වෙලා. ගොඩක් ස්තුතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ උපතෝභාග විමුක්ත සූත්‍රයේදී ඒ අර කායේන පසිට්ඨා විහෙරති කියන කොටස පරිවර්තනය කරලා තින්නේ මේ නාම කයෙන් ස්පර්ශ කරනවා කියන එක නාම කයෙන් ප්‍රහස වාසය කරන්නේ කියලා. ඒක ඒ විදිහටද ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරේ නැත්නම් ඇත්තටම මේ නාම කයද නැත්නම් මේ තමන් කියන කය කියන අර්ථයෙන්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තිබුණා ස්වාමීන් එතනදී ඇත්තරම මේ නාමකය කියන කාරණාව දාන එක වැරදි. මොකද හේතුව එතන ඇත්තටම පටිච්චසමුපාදයේ දාගන්න ගියම තමයි වැරදි. එතන කයෙන් ස්පර්ශ කරනවා කියන කාරණාව පැහැදිලි කරන්නේ කය කියනකොට අපේ කය යනවා කියන එකක් නෙමෙයි. දැන් අපි ගොඩක් වෙලාවට පටිච්චසමුප්පාදයේ කාරණාව එතෙන්ද මම අර මුලින්ම පැහැදිලි කරා එහෙම දාගන්න එපා. පටිච්චසමුප්පාද කියනකොට මගේ පටිච්චසමුප්පාදයක් නෙමෙයි. දැන් මම එතන පළවෙනි ධ්‍යාන වල පටිච්චසමුපාද කියනකොට එතන පළවෙනි ධ්‍යාන කතා කරන්න බෑ පටිච්චසමුපාද නොදකපු නිසා පළවෙනි ධ්‍යානෙ තියෙන්නේ. පළවෙනි ධ්‍යානෙ තියෙන්නේ පටිච්චසමුපාද නොදකපු නිසා. දකිනකොට කතා කරන්න බෑ. එහෙනම් එතෙන්ද අර ඒ කාරණා අද ගන්න හොඳ නැහැ. කයින් ස්පර්ශ කරනවා කියන කතා කරනකොට කයින් ස්පර්ශ කරනවා කියන්නේ ඒකට සම්බන්ධුනා කියන එක. ඒ තුළ ඉන්නවා කියන එක. ඒ තුළ වාසය කරනවා කියන එක. ඒ තුළ ඉන්නවා ඒකට සම්බන්ධන ඒකට වාසය කරනවා කියන එක. ප්‍රඥාවෙන් දකිනවා කියන එක වෙන එකක්. ඒක ප්‍රඥාව තුළින් එතන සත්‍ය දැක්කා. හැබැයි ඒ තුළ වාසය කරේ නෑ. ඉතින් මෙන්න මේක තේරුම් ගන්නට වෙනවා. ඒ නිසා මේ පටිච්චසම්පාදේ කාරණාවට දානික වැරදි. ඒ කයින් ස්පර්ශ කරනවා කියලා කියන්නේ මේ ඒ තුළ වාසය කරනවා කියන කාරණාවට ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ සත්‍ය දකිනවා කියන එක. ප්‍රඥාව තුළින් එතන දැන් අපි දන්නවනේ මේ සම්මාදිට්ඨිය විස්තර කරනකොට ඥානවත සූත්‍රය ගොඩක් දේශනාවල් පැහැදිලි කරන ප්‍රඥාවෙන් නිවන කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ මොකද්ද? දකින්න. සත්‍ය ඥානයත් එක්ක දකින්න. නමුත් කයින් සම්බන්ධලා නැහැ. කයින් සම්බන්ධලා නැහැ කියන්නේ ඒක සාක්ෂාත් වෙන්නේ නැහැ කියන එක. ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න මොම් පිටසන්න. දැයි හැම දිනම තම තේරුම් ගන්න. අපිට වෙනදා වගේම අඟහරු අද දිනවල සම්බන්ධ වෙලා ධර්මය මේ ආකාරයෙන් පැහැදිලි කර දෙන ස්වාමීන් වහන්සේට අපි පාද නමස්කාර කර පුණ්‍ය අනුමෝදනා කරන ස්වාමීන් වහන්සේ අපි හැම දිනාටම මේ ආකාරයෙන් ධර්මය දැන ගැනීමට මේ දෙන උපකාරය ඉතාමත්ම වැදගත්. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේ පතනා බෝධියකින් මාර්ගඵල නිවන් අවබෝධ වේවා කියලා හැමෝම මෙලින් ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේට යොමු වෙන්න කරන් අද දවසේ පරිසරහන් නිමා කරන්න සම්හස් තෙරුවන් සරණයි. හ්ම් තෙරුවන් සරණයි. එතරම් අද මම ආරණ්‍ය ඉඳලා මේ සාකච්ඡාව කරේ අද ටිකක් මේ අපහසුතාවයේ තියෙන නමුත් ධර්ම සාකච්ඡාව කරද්දී සියල්ලක්ම වගේ දුර වෙලා යනවා. ඉතින් ඒ නිසා යම් කිසි විදියකින් බාධාවක් දුනා නම් ඒක ඇත්තටම මේ අපි ධර්මය අවබෝධ කර ගැනීමට ඒ බාධාවක් නොකර ගන්න අපි යම් කිසි විදියකින් සාකච්ඡාව ඉෂ්ට කරපු නිසා ඉතින් අද දවසේදී අපි රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම සාකච්ඡාව තුළින් රැස් කරගත්ත මේ සියලු පින් සවන් සිසිලට සජීවී සාකච්ඡාවට සම්බන්ධ වන දලුවත් මහත්මයාතුළු මේ පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම රවි කොග්ගලගේ මහත්මයාටත් මේ සම්බන්ධව ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාටත් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් මේ පින්වත් සියලු දෙනාටමත් අපි සෑම සියලු දෙනාටමත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියල්ලක් මේ කාකාර උපකාරයක්ම වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සසස.